අද ගොඩාක් වෙලාවට පැවිදි වෙනවා මොනවා හරි කාරණාවක් උතරගෙන දුකෙන් නිදහස් වෙන්න ඕනෑ කියලා. හැබැයි ඒ විදිහට මහණ වුණාට පැවිද්ද තුල සැබෑවටම දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල හුරු කරන ස්වභාවය අද ගොඩාක් වෙලාවට නැහැ. යම්කිසි පිළිසරණක් ඇති කරගන්න යම්කිසි උපකාරයක් ලබා ගන්න ජීවිතයේ ධර්මයෙන් සැනසෙන්න කියලා හිතාගෙන තමයි පැවිදි ජීවිතයට යොමු වෙන්නේ. නමුත් ධර්ම මාර්ගය තුල ආධ්‍යාත්මයේ තුල සතුටක් නොලබා ධර්ම මාර්ගයේ ආධ්‍යාත්මික සතුටක් නොලබා අනාථය හැටියට වාසය කරන බවක් තමයි කුඩා කෙනාට මේ ශාසනය පැවිදි තුල තියෙන්නේ. ඒ කියන්නේ අනාථය කියන්නේ කිසි හවුහරණක් නැහැ. කිසිම පිළිසරණක් නැහැ. ඒ වගේම සමහර වෙලාවට පැවිද්දක් තුළ ඉන්නවා අනාථයි කියලා දන්නේවත් නැහැ. ඒ කියන්නේ අනාථයි කියලා දන්නේ නැහැ කියලා කියන්නේ පැවිද්ද තුල අනාථ නොවෙන්නට නම් නිවන් මඟ වැඩෙන්නට ඕන. නිවන් මඟ වැඩෙන විදිහේ වැඩපිළිවෙලක් ඉස්මතු වෙන්නේ නැත්නම් එයාගේ ජීවිතේ අනාතයි. ඒකට යන්නේ ජීවිතේට කියනවා අර සොහොන් පෙළෙල්ල වගේ. පැවිදි සපත් නැහැ, ගිහි සපත් නැහැ. සොහොන් පෙළෙල්ල කියන්නේ මැද අසූචි තවරුණු දෙපැත්ත ගිනිගත් පොල්ලක් ලීයක් ගන්න. කිසි ප්‍රයෝජනයක් ගන්න බෑ. දෙපැත්ත ගිනියන මැද අසූචි තවරුණු. මෙන්න මේ වගේ තමයි පැවිදි ජීවිතයේ අනාථ වුණොත් අර අපි නිකන් කිසිම හවුහරණක් නැති වුණොත් ඒ අනාථ වෙන ජීවිත තුළ කිසිදු විදිහකින් ධර්මයේ තුල සැනසෙල්ලක් ලබන්න බෑ ඒ ජීවිතවලට. ඉතින් අනාථ නොවෙන්න සනාත රැකවරණයක් ලබා ගන්න ආකාරය පිළිබඳව බුදුරන් වහන්සේ දේශනා කරපු දේශනාවක් මම අද පැහැදිලි කරලා දෙන්නේ. يعني පැවිදි ජීවිතේ නිකන් අර ඔහේ ඉන්න ගතියක් නැතුව නිකන් මේ පැවිදි වුණාට ඔහේ ඉන්නවා. කිසි දෙයක් ඇතුලේ වැඩෙන්නේ නැහැ. අන්න එහෙම නොවි අනාථ නොවි සනාතන රැකවරණයක් ලබා ගන්න බුදුරණවහන්සේ කාරණා 10ක් පෙන්නනවා. මම පැහැදිලි කරන්නේ ဒုတိ ය නාථ කරන සූත්‍රය. නාථ කරන සූත්‍රයට වඩා කරුණු ටිකක් වැඩි. ඉතින් ඒ නිසා ද්විතිය නාථකරණ සූත්‍රය පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණා 10 යුක්ත වුණා නම් ඔහුට සනාතන රැකවරණයක් තියෙනවා. ඔහු පැවිද්දේ අනාථ වෙලා නැහැ. එහෙම නොවුනොත් පැවිද්දේ අනාථ වෙනවා. සවැත් නුවර නිදාණය සනාථා භික්කවේ විහෙරත මානාථා මහණෙනි අනාථ නැතුව වාසය කරව. කියන්නේ රැකවරණයේ යුක්තව වාසය කරව. අනාථ වෙන්න එපා. දැන් කාටද මේ කියන්නේ? භික්ෂූන්ට කියන්නේ. හොඳට තේරුම් ගන්න. පැවිදි වෙන්න ඉන්න අයට එහෙම නෙමෙයි කියන්නේ. බුදුරන් වහන්සේ කාලේ බුදුරන් වහන්සේ ඉදිරියේ මහාන වෙලා ඉන්න අයටයි කියන්නේ. මම ඒක ඔබට කිව්වේ අද ගොඩාක් වෙලාවට පැවිද්දෝගේ කාරණාව දැකලා තියෙනවා අනාථක විදියට තමයි. අනා කියන්නේ සැකවරණයක් නෑ. නිකන් ඔහේ ඉන්න ගතියක් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ අනාථයෝ වෙන්න එපා කියලා භික්ෂූන්ට. දුක්ඛං වික්ඛවේ අනාථෝ විහෙරත මහණෙනි අනාථෝ වාසය කිරීම දුකක්. සැකවරණයක් නැතුව වාසය කිරීම දුකක්. දසීමේ වික්කවේ නාත කරන ධම්මා මහණෙනි කර්ම 10ක් තියෙනවා අනාථ නොවන අනාථ නොවන ස්වභාවයෙන් යුක්ත කර්ම 10ක් තියෙනවා. කතමේ දස මොනවද 10යි. දැන් මෙන්න මේ 10 අපි මුල ඉඳලා ක්‍රමානුකූලව මේ සියලුම කරුණු අපේ තුළ ජීවිතයේ අර්ථාන්විත විය යුතුයි. අපේ ජීවිතයේ මේ කාරණා අර්ථාන්විත වෙන්නේ නැත්නම් ඒ අය මේ ශාසනයේ අනාථ වාසය කරන දුකසේ වාසය කරන අය සතුටක් ජීවිතේ නැහැ. පළවෙනි කාරණාව ඉද වික්කවේ වික්කු සීලවා හෝති පාපිමෝක්ෂ සංවර සංගතෝ විහෙර සමාදාය සික්කති සික්ඛාපදේසු ඊළඟ අනුමත්ත වජ්ජේසු වෛදාසීව අර සීලවාමං එදා ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය කතා කරද්දී පැහැදිලි කරා සිල්වත් මිසක් සීලමය නෙමෙයි සීලමය කියන කාරණාව තුල අනාතමයි මොකද එතන පැවිද්දේ අර්ථයක් නැහැ නිවන් මාගේ අර්ථයක් නැහැ එතකොට සීලමය නෙමෙයි සීලය නිර්මිතව හවේ නෙමෙයි සිල්වත් සිල්වත් කියලා කියන්නේ මොකක්ද එතකොට ජීවිතයේ යථාර්ථයක් හොයන වැඩපිළිවෙලක් ඇති තැන කයින් වචනයෙන් සිදුවන ක්‍රියාකාරකම් යහපත් කියන එක. එහෙනම් සීලය කියන එකෙන් නිර්මිත වෙච්ච දෙයක් නෙමෙයි. දැන් අද අපේ සමාජය අර කතාවට උරු වෙලා තියෙන උපසම්පදා සීලය, කෝටියක් සම්වර සීලය, අදි සීලය මේ ওই විදිහට කියලා තියන්නේ ඇයි? අදි සීලය කියන්නේ ඔකට නෙමෙයි. අධි සීල, අධි සමාධි, අධි ප්‍රඥා කියලා කියන්නේ නිවන් මාගේ ඉක්මන එකට. දැන් කෝටියක් සංවර සීලය කියලා කියනවා. කෝටියක් ශික්ෂාපද නෑ. එතකොට මේ ඔක්කොම අර නිකම් මාන්නයක් ඇති කරගන්න හදාගත්ත දෙයක්. සීලය කියන කාරණාවෙන් ජීවිතේ නිකන් අමුතු අය කියලා අමුතු જાතියක් කියලා ඇති කරගන්න හදාගත්ත දෙයක්. මොන විදිහකට උපසම්පදා වෙලා වස්සියක් ගියත් යම් කිසි කෙනෙක් තුළ සැබෑව සිල්වත් භාවය නැත්තම් ඒ කියන්නේ සීලමය නෙමෙයි සිල්වත් ඒ වගේම අනාථවනම් වාසය කරන්නේ ඔහුට කිසිම හැකවරණයක් නැහැ එහෙනම් අර පැවිදිලා උපසම්පදලා වස්සියක් ගියට යාගේ අර්ථයක් කියලා කියනවා අර්ථයක් කියලා නැහැ එතකොට එන හොඳවට තේරුම් ගන්නට ඕනේ සීලය කියලා කියන්නේ සීලේ නිර්මිත භාවයක් නෙමෙයි එහෙම සීලමය වෙන්නේ නැතුව සිල්වත් වුණොත් අනුන්ගේ අඩුපාඩු ඔස්සේ අරයා මෙහෙමයි අරක වැරදි මේක වැරදි අරයා කරන්නේ එයා කරන කාරණාව මෙයා කරන කාරණාව නෙමෙයි නදාල ශික්ෂාපදේ හරි වැරද්ද විතරයි කතා කර යුත්තේ දැන් අපට එන්නේ පුජ්‍යලියොත් එක්ක ඇයි අර පුජ්‍යලයන්ගෙන් නිර්මිත භාවයේ යුක්ත වයි අර ඒ අය සිල් රකින්නේ සිල් රකින්නවා එතරම් සිල් රකින්නවා කියන වචනයට වඩා එතන අර සීලය උපාදාන කරගෙන බැඳිලා සීළු ධර්මයේ අර්ථයකින් තොරව ජීවිතය ගත කිරීම. ඉතින් ඒ නිසා සිල්වත් වෙනකොට දුර තේරුම් ගන්න පැවිදි ජීවිතයේ සිල්වත් භාවය කියලා කියන්නේ ඒක අපට ආභරණයක් නෙමෙයි. අපේ මහාන් තත්ත්වකමක් නෙමෙයි. අපි ඒකෙන් මැරෙන එකක් නෙමෙයි. ධර්මයේ දකින්න වැඩ පිළිවෙලට පහසුවක්. එච්චරයි. ධර්මයේ දකින්න වැඩ පහසුවක්. එහෙම නැතුව ඒක මහත් දත්තකමක් ඒක ආභරණයක් කරගත්තොත් එහෙම එතනද කිසිදු විදිහකින් බුදුරන් වහන්සේ පෙන්නපු ක්‍රමේ පොඩ්ඩක්වත් එන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. සීලය හික්මීම තුළින් සිදු විය යුතු සමාධියට හේතු වන විදිහේ දෙයක් නිසා වෙන කාරණා නෙමෙයි. පළවෙනි කාරණාව එතකොට ඒක. ඒ එහෙම වාසය කරද්දී මොකද වෙන්නේ? ඔන්න සිල්වත්ව දැන් අර විදිහට සීලමේ වශයෙන් වාසය කරන්න ගියොත් එහෙම ඒ අය ගැනීම පහදින්නේ නැහැ. සිල්වත්ව වාසය කරනවා නම් තේරාපිනම් භික්ඛුන් වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. තේර භික්ෂූන්ට හිතෙනවා මොකද්ද හිතෙන්නේ? අනේ මෙයාට අනුශාසනා කරන්න ඕනේ කියලා හැඟීමක් ඇති වෙනවා. දැන් දැන් එහෙනම් සිල්වත් නැතුව වෙන විදියකට කටයුතු කරොත් මේ අනුශාසනා කරනවා කියලා හිතෙනවද? හිතෙන්නේ නැහැ. අන්න සේර භික්ෂූන්ට හිතෙනවා අනේ මොකට අනුශාසනා කළ යුතුයි කියලා. එනිසා හොඳට තේරුම් ගන්න සීල රකින්නකොට සීල් රකින්නවා කියන එකේ අර්ථය මොකද්ද කියලා. නැත්නම් එහෙම අනුශාසනා ලබන්න හැකියාවක් වෙන්නේ නැහැ. මජ්ක්‍ධිමා භික්ඛු මජ්ක්‍ධිම භික්ෂූන් වහන්සේලාට හිතෙනවා අවවාද කරන්නට ඕනේ අනුශාසනා කරන්නට ඕනේ කියලා. දැන් අර අනුශාසනා කිරීම නැති වුණා නම් ඒ කියන්නේ ශාසනේ මරණ ධර්ම කියලානේ කියන්නේ. යම් කේසි සූත්‍රය විග්‍රහ කරන්නේ යම් කිසි කෙනෙක් මහණලා ඉද්දී ඒ කෙනා දැන් මේ විදිහට කටයුතු වෙන්නේ නැහැ කියන්නේ ඔහු මරණ දාලා. අනුශාසනා කරන්න හිතෙන්නේ නැහැ. මොකද හේතුව එයා මේ විදිහට ජීවිතය ගත කරන්නේ නැහැ. මධ්‍යම භික්ෂූන්ට හිතෙන්නේ නෑ කියනවා හිතෙනවා කියන අපට අනුශාසනා කරන්න ඕනේ කියලා. නවක භික්ෂූන්ට හිතෙනවා කියන අපට අනුශාසනා කරන්න ඕනේ කියලා. ඊළඟට පැහැදිලි කරනවා තස්ස තේරානුකම්පිතස්ස තේර භික්ෂූන්ගේ අනුකම්පාවත් මධ්‍යම භික්ෂූන්ගේ අනුකම්පාවත් නවක භික්ෂූන්ගේ අනුකම්පාවත් නිසා උද්දීව පාටිකංකා කුසලේසු ධම්මේසු නොපරිහානි ඔහුගේ වර්ධනයක්මයි සිදු වෙන්න කැමති වියුත් දියුණුවීමක්මයි සිදු වෙන්නේ. පිරිහීමක් වෙන්නේ නැහැ. අයම්පි ධම්මෝ නාථ කරනු මේක නාථ කරන ධර්මයක්. අනාථ නොවන ධර්මයක්. නැත්තම් වැලේ වැල් නැහැ කියන සමාජය කියන්නේ එච්චරට අනාථයි. ඒක හොඳට තේරුම් ගන්න නම් තේර භික්ෂූන්ගේ මධ්‍යම භික්ෂූන්ගේ නවක භික්ෂූන්ගේ අනුශාසනා ලබන්න සුදුසු කෙනෙක් වෙන්නේ අර විදිහට සිල්වත් භාවයෙන් යුක්තව කටයුතු කරද්දී සිල්වත් භාවය කියලා කියන්නේ එතකොට සැබෑවටම මාර්ගයට උපකාර වන විදිහට ආරක්ෂා කරන ගතිය ඔන්න පළවෙනි කාරණා. දෙවනි අනාත නාත කරන ධර්මයි. අනාත වෙන කාරණාව දෙවෙනි දෙවෙනි කාරණාව. මේ හැම කාරණාවක්ම පැහැදිලි කරලා කියනවා එතකොටයි තේර භික්ෂූන්ට මධ්‍යම භික්ෂූන්ට නවක භික්ෂූන්ට අනුශාසනා කරන්න හැඟීමක් ඇති වෙන්නේ. නැත්තම් අනුශාසනා කරන්න හිතෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. දෙවැනි එක තමයි පුණජ පරම් භික්කවේ භික්ඛු බහුසුතෝ හෝති සුතදරෝ සුතහන්නතියෝ දැන් අර එදා පැහැදිලි කරපු ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය පැහැදිලි කරපු විදිහට බහුසුතයි ධර්ම දරයි මොනවද දරාගෙන තියෙන්නේ සාත්තං සබ්බ්‍යඤ්ජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං භ්‍රමචර්යං පකාසී අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත නිවීමම පිරෙන නිවීමටම යොමු වෙන උතුම් චර්යාවම පැහැදිලි වෙන අන්නේ ධර්මයි කායික සංදර නිමි යථාර්ථවාදී ධර්මයි අන්නේක දරාගෙන තියෙනවා ඒක රැස් කරන ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිෝසాన කල්යාණ මෙන්න මේ ධර්මයේ රැස් කරන බහුසුතයි දතා ඔඩසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්දා ධාරණය කරගන්න වචනයෙන් ප්‍රගුණ කරනවා. එතකොට ඇහෙන්න කාරණාවත් එහෙම එකක්. ධාරණය කරගෙන වචනයෙන් ප්‍රගුණ කළා. දැන් එයා හරි වික්තයි. මොනවත් එක්කද වික්ත? ධර්මයේ තියෙන අර්ථය ව්‍යඤ්ජනය පරයාය මේ සියල්ලක්ම අනුව කියන්නේ මොනව මොන වගේ කාරණාවල් මොන වගේ සිද්ධියකටද මේක කියන්නේ මොකද්ද මේ කියන ධර්ම පරයාය ස්වභාවය මෙන්න මේ විදිහට ධර්මපරියාය මතක තියෙන්නට ඕනේ. හොඳට ඒක තේරුම් ගන්න. නිකන් ඔහේ හිම් හිම් කෑලි ගහවලගෙන ඉගෙන ගන්න එක නෙමෙයි. හරියටම ධර්මපරියාය තියෙන විදිහට මේක තියෙන විදිහටම ඉගෙන ගන්නට ඕනේ. අඩුම තරමේ පැවිද්දක් කියන ජීවිතයේදී අපට තියෙන්නට ඕනේ අඩුම තරමේ සූත්‍ර පිටකය දෙසරයක්වත් සම්පූර්ණයෙන්ම කියලා කියන්නට. නැත්නම් අපේ ජීවිතේ නිකන් හිස් වගේ. කියන්නේ සම්පූර්ණ ඒ කියන්නේ ඒක වදින්න කියවන්න ඕනේ අපට හොඳට දැනෙන්න අර ව්‍යංජන පදපිලිවෙල මේ සියල්ලක්ම දැනෙන විදිහට කියවන්න පුළුවන් කියවලා දෙන්නට ඕනේ. හැබැයි නිකන් ඔහේ කියව කියන්නේ මේ කරුණ යවුවාම සූත්‍රයේ තියෙන කාරණා ව්‍යංජනත් එක්ක පදපිලිවෙලත් එක්ක ඒක මතක තියෙන්න ඕනේ. සූත්‍රයේ කොයි විදිහට තියෙන්නේ කියලා. සූත්‍රයේ තියෙන කාරණාව. ඒක හොඳට හිතර වදින්නයි කියවන්න ඕනේ. ඒතර හිතර වදින වැඩගත්කමත් එක්ක. අර්ධ ව්‍යඤ්ජන සහිත. එතකොට අන්නේ ටික මතක තියෙන්නට ඕනේ. එතකොට මෙන්න මේ විදිහට මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පට විද්‍යා වෙනවා. තේරාපිතං තේරා තේරානම් වචස බික්කු වත්තබ්බං අනුසංසතබ්බං මඤ්ඤත් තේර බික්සුන්ට හිතෙනවා අන්නේ බහුසුතායට අවවාද කරන්න ඕනේ කියලා. ඇයිද එයාලා අනාථ වෙන්නද වාසය කරන අයනේ. අන්න හිතෙනවා නේ මෙයාට අවවාද කරන්න නැත්නම් කතා කරන්න හිතනවා ඇත්ත ඒක. මධ්‍යම භික්ෂූන්ට හිතනවා අවවාද අනුශාසනා කරන්න. නවක භික්ෂූන්ට හිතනවා අවවාද අනුශාසනා කරන්න. මොකද එයා ශාසනය තුල අව්‍යායුධ ටික රැස් කරගෙන යුද්ධ කරන්න ඕන. හැබැයි හොඳට තේරුම් ගන්නට ඕනේ සූත්‍රයේ තියෙන විදිහට තියෙන පිළිවෙලට එහෙන් මෙහෙන් කෑලි ඉගෙන ගන්න නැතුව වචනේ මොකකටද මේ කියන්නේ? දැන් අපි උදාහරණයකට පංච උපාස්කන්ධය කියන්නේ මොකකටද? පංචස්කන්ධය කියන්නේ මොකකටද? කොයි විදිහේ පරියායද සූත්‍රයේ තියෙන්නේ? මොකක්ද එතන තියෙන විදිහ? ඒ සියල්ලක්ම දැනගන්නට ඕන. එහෙමතු සූත්‍රයක් ඉගෙනගෙන වැඩක් නැහැ. එහෙම නැත්නම් ඉගෙන ගන්නේ අතීතී භාෂාවක් විතරයි. එහෙම ඉගෙනගත්ත කෙනෙකුට අවවාද කරන්න හිතෙනවා. අන්න සාසනය මරලා දාන්නේ යාම. අනුශාසනා කරන්න හිතෙනවා මන්දිව භික්ෂුවන්ට, තේර භික්ෂුවන්ට, නවක භික්ෂුවන්ට. අන්න මෙන්න මේ විදිහට තේර භික්ෂුවගේ මධ්‍යම භික්ෂුවගේ නවක භික්ෂුවගේ අනුකම්පාව උපදවා ගැනීම තුළින් ඔහුට දියුණුවක්ම කැමති යුතුයි මේ කුසල ධර්මයන්ගේ මේක කියනවා ඔහු පිළිගන්නේ නැහැ මේකත් නාත කරන ධර්මයක් ඔන්න එන අනාථ නොවි වාසය කරන්න මේ ශාසනය නිකන් ඉබාගාස යන කෙනෙක් බවට පත් නොවෙන්නේ ඉන්නන් වාලේ ඉන්න එක බවට පත් නොවෙන්නේ ජීවත් වෙන නිසා මේ පැවිද්දක් හැටියට ජීවත් වෙනවා කියන කාරණාවටපත් නොවෙන්නේ. ඒ විදිහටපත් නොවෙන්නේ මෙන්න මේ අනාථ කරන නොවන කරුණු කියන්නේ නාථ කරන ධර්මයන් අපි දුර දියුණු වෙන්නට ඕන. ඒ නිසා උදේට අදිස්ථානයක් ඇති කරගන්න පළවෙනි එක සිල්වත් වෙන එක සීලමය වෙන්නේ නැතුව දෙවෙනි කාරණාව බහුසුත්ත භාවය අර්ථ ව්‍යඤ්ජන සහිත ඒකෙන් නිවියෝම කියලා තියෙන ධර්මය. ඇත්තටම නිවීම පැහැදිලි කරන ධර්ම ඉගෙන ගන්නකොට අනිත් අනිත් කතන්දර ටිකට හිත යන්නේ නැහැ. මොකද හේතුව අරක තියෙන යථාර්ථවාදී භාවය තුල රසය වැඩි. ඒ නිසා ඒ ධර්මයේම ඉගෙන ගන්න මෙන්න දෙවනි නාත කරන කාරණාව. බෞද්ධතු භාවය. තුන්වෙනි එක. පුණජ පරම් භික්කවේ භික්ඛු කල්යාණ මිත්‍රෝ උති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ කල්යාණ මිත්‍රෝ වතායම් බික්ඛු කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝති තුන්වෙනි කාරණා මොකද්ද? කල්යාණ මිත්‍රත්වය වෙයි. කියන්නේ එයාගේ ජීවිතයේ කල්යාණ මිත්‍රයන් ඒ මිත්‍රයෝ ඔහු කල්යාණ මිත්‍රත්වයෙන් යුක්ත භාවයේ අන්න ඇති වෙලා තියෙනවා. සොඳුරු මිත්‍ර භාවය. ඒ වගේම කල්යාණ සහ ඒ කියන්නේ ඒ සහායත් ඇති වෙලා තියෙනවා. කල්යාණ මිත්‍රයේ කියන කාරණාව විතරන සහයත් එක්කමයි. ඒ වගේම කල්යාණ සම්පවංකෝ ඔහුට තියෙනවා සුන්දර වූ නැමීමක්. ඒ කියන්නේ ඒක එහෙයි කියලා පිළිගන්න කතිය. තමන්ගේ මතය ඉදිරිපත් නොවන බව. කල්යාණ සම්පක ඇහුම්කන් දෙන ගතිය. හොඳට ඇහුම්කන් දෙන ගතිය තියෙනවා. තමන්ගේ මතයත් එක්ක ඉන්න ගතිය. මෙන්න මේක ඒකාන්තයෙන් මෙන්න මේ කල්යාණ මිත්‍රත්වයෙන් යුක්ත භාවයේ කල්යාණ මිත්‍රයෙකුට නැමිලා ඉන්න භාවයේ කල්යාණ මිත්‍රයෙකුගේ කල්යාණ යහලුත්වය මම අර කලින් පෙන්නන යහලු භාවය. ඒ යහලු භාව ගරුට්ටානීය යහලු භාවය. ඒ වගේම ඒ නැමිච්ච බව ඒකටම හුම්කම් දෙන බව අපි දේශනාවේ පැහැදිලි කරලා උදාහරණ කතාවකුත් අරගෙන උපමාකුත් අරගෙන අන්ත අසරණ වෙලා ඉද්දි වෛද්‍යවරයා ළඟට ගියාට පස්සේ වෛද්‍යවරයා කියන කාරණාව හැම එකක්ම වෛද්‍යරයා මොකද්ද කියලා තියෙනවා. වෛද්‍යරයාගෙන් අහන්න ඕන. ඔය ඔය කොනේ මෙයාට තියෙන්නේ. අසරණ වුණාට පස්සේ. අන්න වගේ තමයි මුළු ජීවිතේම සම්පූර්ණයෙන් හැම දෙයක්ම එක කලෙන් මිත්‍රා මොකද්ද කියන්නේ. ඕකේ කලෙන් මිත්‍රා මොකද්ද කියන්නේ. මම ඒකට මම ඒකට කාරණාවක් කිව්වා. කෝපය පේනවා කියන කාරණාව තුළදී මම ප්‍රශ්න කර කර ඇහුවොත් ඒ කියන්නේ මේකේ සංකල්පයකින් තොරව ඔබ කොහොමද මේක තේරුම් ගන්න කියලා. ඒ වෙලේ අපි තුලින් කොහොමද තේරුම් ගන්න විදියක් නැහැ අපි තුලින් එන උත්තරය තමයි කල්යාණ මිත්‍රයා මෙහෙම කියලා තියෙනවා. කල්යාණ මිත්‍රයා මෙන්න මේ විදිහට කියලා තියෙනවා. කල්යාණ මිත්‍රයාගෙන් අහන්න ඕන කාරණාව තේරුම් ගන්න. ඔන්න ඔය විදිහේ එකක් තමයි එන්නේ. අරර වෛද්‍යවරයා ආරූඪ වුණා වගේ. කල්යාණ මිත්‍රයා ආරූඪ වෙනවා. එහෙම තමන්ගේ බක පඬිතුකමින් මොන හරි ඉස්මතු වෙනවනම් අර කල්යාණ මිත්‍රයාට නැමිච්ච භාවයක් එන්නේ නැහැ. එතකොට මේ කල්යාණ මිත්‍රයාට නැමිච්ච භාවයේ කල්යාණ මිත්‍රත්වයේ යුක්ත භාවයේ තියෙන කෙනා එයාට හිතෙනවා එයා ඒ කෙනාට ඒ කෙනා කෙරෙහි ඒ කෙනාට අවවාද කරන්න හිතෙනවා තේර භික්ෂූන්ට මධ්‍යම භික්ෂූන්ට නවක භික්ෂූන්ට අවවාද අනුශාසනා කරන්න හිතෙනවා තමන්ගේ එකක්ම කියවනවනම් එයාලා දිහා පැත්ත බලන්න බලන්න බැරි වෙනවා අන්න මරලා දානවා කියන ශාසනය එයාලා අනුශාසනා කරන්න බෑ හැබැයි අර විදිහේ තියෙනවනම් අන්න තීරණවක භික්ෂුව අනුකම්පා කරනවා. ඒ අනුකම්පාව ඔහුගේ වෘබියක් දියුණුවක්මයි. ඔහු පිරිහෙන්නේ නෑ. ඔහු අන්න ඒක ඔහුගේ නාත කරන ධර්මයක්. ඒතර බලන්නේ නම් නාත කරන ධර්මයන් බවට පත් වෙන කෙන දැන් මේව නැත්තම් සාසනය අනාතයි. ඔහේ ඉබාගාතින් අය අනාත වෙලා ඉන්නේ. ඊළඟ හතරවෙනි කාරණාව පෙන්නනවා පුණජ පරම් භික්ඛවේ භික්ඛු සුවචෝ හෝති සෝවචස්ස කරණීයෙහි ධම්මේ සමන්නාගතෝ කමෝ පදක්කිනක් ගහ අනුශාසන අනුශාසනී මේකෙදි මේ කියන කන ඔක්කොම දැන් තේරුම් ගන්න ඕන කී කරු කී කරු කියන්නේ නිකන් ඔහේ කියෝ කියෝ වෙනවා කියන්නේ නෑ ඒක නිසා ඔය කියවිලක් විතරයි කී කරු කියන්නේ මොකද්ද කී කරු වෙනවා කියන්නේ සෝවචස්ස කරණීයෙහි ධම්මේ සමන්නාගතෝ කීකරු කරන්නා වූ ධර්මයන්ගෙන් යුක්තයි. දැන් උදාහරණයක් එකක් මෙහෙම හිතු කියනකොට ඉන්න පුළුවන් වෙන්නේ ඔහුගේ ජීවන චර්යාවේ ස්වභාවයෙන්ම කීකරු කරන ධර්මයන්ගේ යුක්ත භාවය. ඒ කියන්නේ ජීවත් වෙද්දිම එයාගේ හැම එකක්ම තියෙන්නේ අර කීකරු භාවයෙන් යුක්ත ධර්මයක්. Tamanට ඕන විදිහේ කටයුතු එක්ක නෙමෙයි. එච්චරට කීකරු. ඒ වගේම තමයි කමෝ පදක්ඛිනා ගාහි අනුශාසනී අනුශාසනාව ඉවසනවා පැදකුණු කොට ඉවසනවා. එච්චර ගෞරවාන්විත අනුශාසනාව ඉවසනවා. ඔන්න ඕක තමයි සුවච බව කියන්නේ. ආදෝ කීකරු විකරු කිය නික කොහේ ඉන්නේ කියන්නේ. ඇබැහැම කීකරු බව නම් ඔහුගේ ජීවන චර්යාව කීකරු කරන ධර්මයන්ගෙන් සමන්නාගතයි. ඔහුගේ අදහස් එක්ක යන එකක් නෙමෙයි කියන්නේ. මෙන්න මෙහෙම ඉන්න අය අනුමත නැහැ. ඒ අනාත නැහැ. අන්න ඒ වැනි කෙනෙකුට හිතෙනවා තේර භික්ෂූන්ට අවවාද කරන්න හැඟීමක් ඇති වෙනවා. මධ්‍යම භික්ෂූන්ට අවවාද කරන්න හැඟීමක් ඇති වෙනවා. නවක භික්ෂූන්ට අවවාද කරන්න හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ වගේ භික්ෂූන්ට. එතකොට එහෙම අවවාද කරන්න හැඟීමක් ඇති වුණාට පස්සේ ඒ අනුකම්පාව නිසා ඔහුට තියෙන්නේ වෘද්ධියක්ම කැමති වෙන්නට ඕන දියුණුවක්ම. ඔහු පිරෙන්නේ නැහැ. අන්න ඒක නාථ කරන ධර්මය. දැන් හතරක් කිව්වා. පළවෙනි එක සිල්වත් භාවය. දෙවෙනි එක බහුසුත භාවය. තුන්වෙනි එක කල්යාණ මිත්‍ර භාවය. කල්යාණ සම්පවක්ක භාවය. හතරවෙනි කාරණාව සුවච සුවච කරන ධර්මයෙන් යුක්ත වෙන්න ඕන. ඒ සිය ඒවත් තියෙන නැතුව නිකන් සුවචයි කියන එක නෙමෙයි. අනුශාසනාව පැදකුණු කොට පිළිගන්න ගැතියි. ඔන්න හතරවෙනි එක අනාගත නොවන. පස්වෙනි කාරණාව පුනච පරම් භික්කවේ භික්ඛු යානි තානි සබ්‍රාහ්මචාරීනං උච්චා වාචානි කිං කරණීයානි තත්ත ධක්කෝ හෝති අනලසෝ තත්රූපායාය වීමංසාය සමන්නාගතෝ අලංකාතුං අලං සංවිධාතුං යානි තානි සබ්‍රාහ්මචාරීන උච්චාවාචාන කිංකරණය තත දක්කෝ අන්න පැහැදිලි කරනවා මොකද්ද තව එකක් කියනවා සබ්‍රාහ්මචාරීන් වහන්සේලා කුදුමහත් කටයුතු තියෙනවා ඒ කියන්නේ පිරිස එකතු වී කරන්නා වූ අවශ්‍යතාවයෙන් යුක්ත වැඩපිළිවෙළවල් තියෙනවා. වැඩ කටයුතු තියෙනවා. මෙන්න මේවට දක්කෝ දක්ෂයි. තත් දක්කෝ හෝති. ඒ කියන්නේ ඒ කරන කාරණාවලට දක්ෂයි. අනලසු කම්මැලි නෑ. දැන් අනාදර වෙන කාරණුව ඒ කියන්නේ සබ්‍රාහ්මචාරයන් වහන්සේලා පිරිස එකතු වෙලා කරන්නා වූ වැඩ කටයුත්තක් තියෙනවද? අන්නේ කටයුත්තේ දක්ෂයි. කම්මැලිනේ తත්‍රූපායා විමර්ශ එතෙන්ට අවශ්‍ය නුවණින් හොයා බලා කටයුතු කරනවා අලංකාතුන් මේ කරන්නේ කොහොමද මේ සංවිධානය කොහොමද කරන්නේ කොහොමද කිය කියා අන්නේ කාරණාව කරනවා මෙන්න මේක තමයි පස්වෙනි කාරණාව පැත්තකට මුළු ගහලා ඉන්න එක නෙමෙයි ඒ කියන්නේ පිරිස එකතු වෙලා කටයුතු කරන යම් කිසි කටයුත්තක් තියෙනවා එකතු වෙලා කරන කුදුමහත් කටයුත්ත අන්න ඒකට දක්ෂයි කම්මැලි නෑ තත්වපාය වීමංසාවෙන් යුක්තයි සංවිධානය කරන්න දක්ෂයි ඒ කුදු මහත් කටයුතු කොහොමද කොහොමද වෙන්නේ කියලා ඒක සංවිධානය කරනවා මම කොච්චර ජීවිතයේ සුන්දරයිද කියලා එහෙම කතා කරනකොට මෙන්න මෙහෙම ඉන්න අයට තේර භික්ෂුවන්ට හිතෙනවා වාදන ශාසනා කරන්න නවක භික්ෂුවන්ට හිතෙනවා මධ්‍යම භික්ෂුවන්ට හිතෙනවා අනුශාසනා කරන්න ඔන්න පස්වෙනි කාරණාව ඔහුගේ තියෙන්නේ දියුණුවක්මයි පිරිහීමක් නෑ. අන්න ඔහුගේ නාථ කරන ධර්මය. එතකොට එහෙනම් පස්වෙනි කාරණාව තමයි පොදු මහත් කටයුතු වලදී. කියන්නේ තමන්ගේ ඕන දෙයක් එක්ක කටයුතු දැන් බලන්න මේ හැම එකම එතකොට ඉන්න තැන අනුව ජීවිතය ගත කරන දේත් එක්ක ඒකට අනුගත වෙනවා කියන කාරණාව කොච්චර ප්‍රායෝගික අර්ථයක් දෙනවද? මෙන්න මේක තමයි දැන් මේ කටයුතු කියේ යුත්තේ මොකක් එක්කද? දැන් ඒ කියන්නේ සත්‍රුපාය වීමස්සාව තියෙනවා මේ හැම එකක්ම තියෙනවා. කල්යාණ මිත්‍රයාට නැමිලා අනුගත වෙලා නම් ඉන්නේ ඒකත් එක්කම තමයි තිබිය යුත්තේ. නැත්තම් තමන්ගේ තත්රුපාය විමර්ශාවක තමන්ගේ බකපණ්ඩිතකේ මොනවද ඉදිරිපත් වෙනවා. එහෙම හරියන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම එතන තියෙන වෙනම වැඩ පිළිලා. ඉතින් එහෙම නැතුවන්න සිදුවෙන ඒ කුදුමහත් කටයුතු වලදී ඒ සංවිධානික දක්ෂතාවය ආදී සියල්ල. ඒතකොට කීකරුකරණීය ධර්ම කියන්නේ ගොඩාක් ප්‍රැක්ටිකලි වෙනවා. කල්යාණ මිත්‍ර අනුගතයි නම් කල්යාණ මිත්‍රයා කියන කාරණාවක් තියනවාද? ඔහු දක්ෂ වෙන්නට ඕනේ කල්යාණ මිත්‍රයා හිතන විදිය. ඊළඟට කරන විදිය. ඒ වටහා ගන්න. ඒක ලස්සන සූදු සූත්‍රය පැහැදිලි කරනවා. අර උපස්ථාය හරිතුමා උපස්ථරිතුමාට උපස්ථාන කරනකොට අරකැමියෙක් කන්නේ මොනවද කියලා දැනගෙන ඊට අදාළ දේවල් සකස් කරලා දෙනවා. අහනවා නෙමෙයි. එයාගේ ප්‍රියභාවය හොඳට තේරුම් ගන්න බලන්න. එතකොට එයාට අවශ්‍ය දේ තමයි කටයුතු දෙන්නේ. අන්න ඒ වගේ කියනවා කල්යාණ මිත්‍රයන් වාසය කරනකොට හිතන විදිහ, කතා කරන විදිහ, කරන විදිහ අන්න ඒ ඒ කල්යාණ මිත්‍රයාගේ ක්‍රියාවට අනුරූප වෙන විදිහට කටයුත්තක් වෙනවා. දැන් අර ආරෝණය කියනත් ওই වගේම නේද වෙන්නේ. එතකොට ඒ විදිහට කටයුතු වෙනකොට මොකද වෙන්නේ? අන්න එතනදී අර වැඩ කටයුතු පවා වෙන්නේ ඒකත් එක්ක. තමන්ගේ ඕන විදිහට නෙමෙයි. තමන් හරි වැරදි කියලා සාධාරණීකරණ විදිහට නෙමෙයි. එතකොට ඒක තමයි පස්වෙනි කාරණාව අනාත වෙන්නේ නැති. හයවෙනි කාරණාව පුණජපරම් භික්ඛවේ භික්ඛු ධම්මකාමෝහවති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනී උලාර පාමුද්ධෝ මොකද මේ කියන්නේ ඔන්න ඕකත් මේකත් කියන්න ඕනේ. මහණින් නැවත එකක් කියනවා ධර්මයට කැමති. ධර්මයට කැමති ප්‍රිය කතාවට කැමති. මොනවද ධර්ම ප්‍රිය කතාව කියන්නේ? අභිධම්ම අභිවිදය. අභිධම්ම කියන්නේ තමන් තමන්ගේ විෂයපතේට නොතේරෙන. දැන් ලෝකේ ගොඩක් හතරක් කට නොගන්න කාරණා ඕක. තමන්ගේ විෂයපතේට නොතේරෙන ගැඹුරින් තියෙන ධර්මය. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මම උදාහරණයක් හැටියට කියනවා කෝපය කියන කාරණාව දැකීම පිළිබඳව තමන්ගේ කෝණකින් දොර විග්‍රහ කරනවා. දැන් ඇත්ත ඒ සිද්ධියනේ දැකීමක් වෙන එක. දැන් ওই කාරණා විග්‍රහ කරන්න අපේ කෝණයෙන් පුළුවන්. බෑ. අපේ කෝණයෙන් බැරි කරන ওই කාරණා විග්‍රහ කරන්න දැන් අපේ විෂයපතේට ගෝචරයිදී. ඒත් නෑ. එහෙනම් ඒ සම්බන්ධයෙන් විග්‍රහ කරන ගැඹුරු පරියාය ඒකට අදාළ විදිහට ගැඹුරු හික්මීම. අද ගොඩක් වෙලාවට මේ අභිවිනය කියන ශික්ෂාපද දානවා. ඒ කියන්නේ එහෙම එකක් නෙමෙයි අපි ශික්ෂාපද තමන්ට තමන්ගේ පැත්ත ලස්සන කරන්න පුළුවන් එකක්. එතකොට එහෙනම් මේක ඒ හික්මීම කොහොමද අභිවිනයක් කියන්නේ? තමන්ට කරන්න පුළුවන් එකක්. අභිවිනයක් වෙන්නේ ඒක මවබැඳියත් වෙලා සිදුවෙන එකක් නැති ප්‍රතිපදාත්මකවම සක්කාය ඉක්ම වීමේ හික්මීම කෘත්‍යයක් වෙනවා. අර විදිහේ ගැඹුරු ධර්මයක් කියද්දී මොකද්ද ඇති වෙන්නේ? උලාර පාමුලිය. අර මම ඉස්සර කියනවා නටනටා හඬ හිතෙනවා. ඒ කියන්නේ එච්චර සතුටක්. පුදුමාකාර සතුටක්. දැන් මට තීරින්නේ මූණේ ගන්නවා. තීරින්නේ මේක මොකද්ද? දැන් මොකද වෙන්නේ? අපේ කෝණ්ඩ ගැලපුණ නැත්තම් මොන උලාර පාමුලියද? ඒ කට්ටිය අනාතයි. අපේ කෝණයට නොතේරෙන තැනදී අපි අන්න ඒකයි. සත්‍යවාදී දේ ඒකයි. අපේ කුෂ්‍යපතේට එහා ගිය කාරණාවක් එක හිතන්න පෙළවෙනවා. ඒ එවැනි දෙයක් ඇහෙනකොට උලාර පාමොජ්ජයක් ඇති වෙන සත්‍යවාදී කෙනාට. විශාල හතරක් ඇති වෙන හිතන්න ඕන දෙයක් හම්බුණා කියන්නේ. හිතන්න ඕන දෙයක් හම්බෙච්ච තැනදී එයාගේ ජීවිතේ වෙන කටයුතු වලින් පසකලාර හිතීම කියන කිසිමක් නැහැ. දැන් බලන්න මම කවුද කියන පොත තුල සක්කායදිට්ඨි ප්‍රසන්නයේ පොත තුල ඔය හැම එකම අර අපේ විෂයපතියට ගෝචර නොවන හිතන්න ඕන කරුණු ගොඩාක් විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒ කාරණාව දැන් ඒ කරුණු එක බලනකොට ඒ කරුණු එක අපට වෙනම වැඩක් කරන්න දෙයක් හම් වෙලා. ඒ හිතන්න දෙයක් හම් වෙලා. එයා ඒක කරන්නේ. ඒකත් එක්ක යන පුදුම සතුටක්. උලාර ප්‍රාණෝද්‍යය. අන්න මෙන්න මේක කියනවා හයවෙනි කාරණා. අභිධර්මයේ අභිවිදේ උලාර ප්‍රාණෝද්‍යය. එතකොට මෙන්න මේ විදිහට අභිධම්ම අභිවිනය උලාර ප්‍රාමුණ්‍ය ඇති වෙනකොට තේර භික්ෂූන්ට හිතන අනුශාසනා කරන්න ඕනේ කියලා. මජ්ජු භික්ෂූන්ට හිතන අනුශාසනා කරන්න ඕනේ කියලා. නවක භික්ෂූන්ට හිතන අනුශාසනා කරන්න ඕනේ කියලා. ඒ වගේම මධ්‍යම නවක තේර කියන භික්ෂුන් වහන්සේලාගේ අනුකම්පාවෙන් ඔහුගේ වෘවියක්මයි තියෙන්නේ, දියුණුවක්මයි තියෙන්නේ, පිරිහීමක් නෙමෙයි. මෙන්න මේක නාථ කරන ධර්මයක්. නාත කරන ස්වභාවය. නාත කරන ස්වභාවය. එතකොට ඔහුගේ ජීවිතයක තියෙනවා ඒක අනාථ නොවන ස්වභාවයක්. නැත්තම් අනාථයි. හත්වෙනි කාරණාව විග්‍රහ කරනවා පුණජපරම් භික්කවේ භික්කෝ ආරද්ධ විදියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තහමවා දල්ල පරක්කමෝ අනික්කිත්ත දුහුරෝ කුසලේසු ධම්මේසු අර ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ කියව වගේම පටන් ගත්ත වීර්යය ඒ කියන්නේ හැම වෙලෙම ජීවිතයේ යෙදෙන කාරණාවත් එක්ක පටන් ගන්න වීරයක් යෙදෙනවා. දැන් ඇතුලෙන් හිතන කෙනෙකුට හැම වෙලෙම ආරම්භයක් තියෙනවා. පටන් ගන්න වීරිය අකුසලයන්ට එන්න ඉඩ දෙන්නේ නැතු පටන් ගන්න වීරියෙන් යුක්තයි. අන්න එවැනි අයට හිතෙනවා එවැනි අය කෙරෙහි හිතෙනවා තේර භික්ෂූන්ට නවක මඤ්ඤිම භික්ෂූන්ට අනුකම්පාවයි කියලා අවවාද අනුශාසනා කරන්න ඕනේ කියලා. මරලා දාන අය නෙමෙයි නොවන බවටපත් වෙනවා. අනුශාසනා කරන්න හිතෙනවා. අන්නේ අනුශාසනා කරන්න හිතෙන කාරණාවත් එක්ක ඔහුගේ ඔවුන්ගේ අනුකම්පාවත් එක්ක මොකද වෙන්නේ? අන්න පිරිහෙන්නේ නෑ. නාමත කරන ධර්මයක් බවට ඒක පත් වෙනවා. ඒක තමයි හත්වෙනි කාරණාව. මේ මේ මේ කරුණු අපේ ජීවිතේ අපි හොඳට දැනගෙන තියෙන්න ඕනේ. එතකොට අපි මේ මේවත් එක්ක අපි උත්සාහ කරනවා දිගටම මේ අනාතනම ඉන්න කටයුතු කරන්න. දැන් ගන්න වැඩක් තියෙනවා ජීවිතේ කරන්න. පැවිද්දෙක් හිට ගත්තාම. ඊළඟට අටවෙනි කාරණාව පුණජපරං මික්කවේ මික්කු සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්ච බේසඤ්ඤ පරික්ඛාරාණ. ඔන්න තව ගොඩාක් ප්‍රවිද්දෙකුට නැති කාරණාව. ලැබෙන්නා වූ සිවුරේ පිණ්ඩපාතයේ කුටියේ බෙහෙත් වලින් සතුටකටපත් වෙනවා. ඒ ඇති ඒන් තෘප්තිමත් වෙනවා. වෙන අලුත් දේවල් හොයන්නේ නැහැ. සිවුරු පිළිබඳව හෝ පින්නපාතය පිළිබඳව හෝ ඒ වගේම ගිලන්පස පිළිබඳව හෝ සේනාසන පිළිබඳව හෝ අලුතෙන් දේවල් හොයලා අන්නේ තෘෂ්ණාව වටගන්නේ නැහැ. ලැබෙච්ච දේෙන් සතුටටපත් වෙනවා. මෙන්න මේ ආයත හිතෙනවා තේර වික්ෂුවට අවවාද කරන්න ඕනේ කියලා. මජ්ක්‍ධිම නවක භික්ෂූන්ට හිතෙනවා අවවාද අනුශාසනා කරන්න ඕනේ කියලා. දැන් යාලා කුටි තෝරන්න කුටි හොඳට ඒ කතාවට යන්න ඊළඟට ගිලන්පස බෙහෙත් දාති දානේ පින්දපාත සිවුරු ඒවා ඔස්සේ යන්නේ නැහැ. අන්න ඒ අනුකම්පාවත් එක්ක මොකද වෙන්නේ? තේර මජ්ක්‍ධිම නවක භික්ෂූන්ගේ අනුකම්පාවත් එක්ක උපිරිහෙන්නේ වර්ධනයක්මයි වෙන්නේ. මෙන්න මේකයි නාට කරන ධර්ම ස්වභාවයක්. අන්න අටක් කියනවා. නවවෙනි එක නාත කරන ස්වභාවය පුණජ පරම් භික්කවේ භික්ඛු සතිමා හෝති පරම් වේන සතිනේපක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිතා ඔන්න සිහිය දැන් මේ කෙනාට කෙනෙක්ගේ සිහිය දැන් මොනවර්ගකට මතක නැහැ ඒකත් මතක නැහැ එහෙම එකක් නැහැ සිහිය පවත්වාදී මොකද සිහිය පවත්වාදී කියන්නේ උතුම් වූ සතියෙන් යුක්ත වෙනවා. පරමයේ සති නීපක්කේන සමන්නාගතයි. කොහොමද? පෙර කියව් කළ දෑ සිහි කරන්න පුළුවන්. මම අර අපි කර පුරුදු කරපු ඒවා හැමවත් පැහැදිලි කරා. ඒ කියන්නේ අපට අමතක වීම මතක නැහැ. අර මුලින් කරපු දේ මතක කැඩි මතක නැහැ. ඔන්න ඔය විදිහට අර දැන් ගොඩාක් අමතක වෙන කාරණාවක් තමයි හරි අවධානයෙන් ඒ දේ නොකරන එක. එතකොට එහෙනම් මේ චිර කතම්ප චිර භාසිතම්ප සරිතානුසරිතා කියන එක අන්න කෙනෙකුගේ සතිය කෙනෙකුට හැම එකක්ම සිහි කරන්න පුළුවන්. පෙර කල කීදෑ සිහි කළ හැකි බව. මෙන්න මේ අය කෙරෙහි තේර භික්ෂූන්ට අනුකම්පා උපදිනවා. අවවාද කරන්න හිතෙනවා. මධ්‍යම භික්ෂූන්ට හිතෙනවා. නවක භික්ෂූන්ට හිතෙනවා. මෙන්න මේ අයට අවවාද කරන්න ඕනේ කියලා. කියන්නේ හරියට අපි හොයලා බලලා හැම දෙයක්ම හරියටම ඒ දෙයට ගිහිල්ලාම අපි ඒක බලන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? යන්නේ කොහෙද මල්ලි පොල් වෙනවා. ඒ කියන්නේ අපි නිකන් ඔහේ කටටාප්පලියට කියලා හරියන්නේ නැහැ. අපට මුදවට සිහියක් එක්ක ඒ කටයුත්ත කෙරෙහි අවධානය අපේ දේවල් නැතුව අපි ඒ දේ බලන්න පුළුවන් වෙන්න ඕන. අන්න එතකොට තමයි කල කීදෑ පිළිබඳව ලොකු සිහියක් ඇති වෙන්නේ. ඉතින් මේක මේ කාරණාව කියනකොට මොකද වෙන්නේ? අන්නේ කෙනා තේරණවක භික්ෂූන් අවවලම ශාසනා කිරීමත් එක්ක ඒ අනුකම්පාවත් එක්ක ඔහු දියුණුව පිළිගෙන්නේ නැහැ. ඒකත් නාත කරන ධර්මය. මේ සියලු දේවල් යුක්ත වෙනවා කියන කාරණාවෙන්ම කියවෙනවා මොකද්ද? සක්කායකට ඉඩක් නැහැ කියන එකනේ. මේ කියන හැම කාරණාවකින්ම කියවෙනවා තමන්ට කොටු වෙච්ච රාමුවක ඉන්න බවකට ඉඩක් නැහැ. අන්න ඊළඟට ඒ කාරණාව අවසානට කියනවා. කුණජ පරම් භික්කවේ භික්කු පඤ්ඤවාමෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියාව පඤ්ඤාය වතායන් භික්කු උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගත භාවය පංච පාස්කන්ධයේ කෙරේ උද්‍යවයිදන් කියන්නේ යෙදෙන සොකීයත්වයට läගගෙන ඉන්න බවක් නැහැ ඉක්ම වෙන බවක් තියෙනවා දැන් මේක 아무තුවෙන් මම පැත්තක වෙලා කරනවා කියන කාරණාව එක්ක නිකන් දාගත්ත මනෝලෝකයක් නෙමෙයි. අපේ යෙදෙන යෙදෙන කාරණාව ඔස්සේ එන්න ඉඩක් ඉන්න ඉඩක් නොවන භාවයක් එක්ක දැක්මකින් වාසය කරනවා අන්න ඒ කාරණාව යෙදෙන කාරණාව එක්ක ඉන්න ඉඩක් නැතුව දැක්මකින් වාසය කිරීම පංචපාස්කන්ධයේ කෙරෙහි උදේවයි දැකීම. මෙන්න මේ විදිහට යුක්ත කෙනා කෙරෙහි තේර භික්ෂූන්ට අවවාද කරන්න හිතෙනවා. ඒ බාහිරක බාහිරට පෙනෙන කාරණාවක් නේ දැන් අපට ඉන්නේ ඇතුළත කෙනෙක් මොකද බාහිරට පේන්නේ දැන් අපිට මේක මනෝලෝකයක් කියලා පංචපාස්කර දේවල් කියනවා දැන් ප්‍රැක්ටිකලිම තේරෙනවා යම් කිසි කෙනෙක් තමන්ගේ කෝණයට තමන්ට ඕන විදිහට කටයුත්තක් වෙන්නේ නැති වෙනකොට දැන් අපිට මොකක් හරි කියනවා ඒක එහෙයි කියලා පිළිගන්නවා එතනින් එහා කිසිදු හැඟීමක්වත් ඇතුළේ එන්නේ නැතුව අන්න ඒ විදිහට කටයුත්තක් වෙනකොට ඇත්තටම ඔහු පංචපාස්කන්ධයේ උදේවයි දකින කෘත්‍යය වෙනවා සක්කාය කියන කාරණාවට ඔහුට ඔහුගේ ආවේනික ගතිය දෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කාරණාවට යොමු වුණාට දැන් ඒක බාහිරට පේන කාරණාවක්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේර භික්ෂුන්ට නවක භික්ෂුන්ට මධ්‍ය භික්ෂුන්ට අවවාද කරන්න හිතෙනවා. අන්න ඒ අනුකම්පාව දිනුවක් වාතිරීමක් නෙමෙයි මේකත් නාස්කර ධර්මය. දැන් බලන්න ඇත්තට පංච පාස්කන්ධය ඔය දකින්නවා කියලා පැත්තකට ගිහිල්ලා ඒක එහෙම කරන්න ඕන එකක් තියෙනවා නැත්නම් ඒක තමන් බල තමන්ට ලැබෙන එකක් නෙමෙයි ඒක. ඒක අර දැක්මේ දැක්. ඒ දැක්ම නම් යුක්ත භාවයේ තියෙන ප්‍රඥාවන්ත ශ්‍රාවකයා ප්‍රඥාවන්ත ශ්‍රාවකයා කියනකොට ඒ දැක්ම යුක්ත භාවයේ තියෙනවනම් ගොරෝසු මට්ටමින් වුණා. එයාට එයාට ලෝකයේ තුල එයාට ආවේනික තීරණ ගන්න බැරි. ඒක ලෝකෙ නික්මෙන්නේ. ඒ කියන්නේ ඒකට කියන්න කියන්නේ වෙන විමුක්තිකාමයි කියලා. ඒ ලෝකයේ කටයුතු කරන තැනදී ලෝකේ කටයුතු එක තමන්ට තමන්ට සාධාරණය කරන්න ඒ ඒ කාරණාවට සාධාරණය කරන්න හේතු නැහැ. මම කරලා කිව්වේ එකෙන් පස්සේ දෙක තියනවා කියන්නේ යට හේතුවක් නැහැ. දැන් අපිට තියෙනවා එකෙන් පස්සේ දෙක තියන්න හේතුවක්. ඒ කියන්නේ ඒ කිසිදු හේතුවක් එයාට දෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම කාරණාවක් හැම කාරණාවක්ම යාට එහෙම යන්න දෙන්න හේතුවක් වෙන්නේ නැහැ. එහෙම දෙන්න හේතුවක් එන්නේම තමන්ට කොටු වෙච්ච රාමුක තමන් මනින බවක් එක්ක. එහෙනම් අනිවාර්යෙන් තේරුම් ගන්නට ඕනේ සක්කාය කියන කාරණාව ඉක්ම වෙනවා කියන එක පංචපාස්කන්ධයේ උදේවයි දකින්නවා කියන එක මේ ප්‍රැක්ටිකලි බාහිරට වැටෙන එක. නැත්නම් කොහොමද මේ කරුණ බුදුරණවහන්සේ කියන්නේ වැරද්දද? දැන් පංචපාස්කන්ධයේ උදේවයි දකින්නවා කියන එක අභ්‍යන්තර කාරණාවක්. හරි යාළුවා දැන් ඔන්න පංචපාස්කන්ධ උදේවයි දකින්න එක පිටු හොයන්න බෑනේ ඒක අභ්‍යන්තර. දැන් එන්න එන්න කියලා කතා කරලා ඔය පන්සලසම දොය දකින්නවද? ආ මං වෙන වඩා අවවාද කරන්නනේ. කොහොම කියනවද? නෑ නෑ නෑ. ප්‍රැක්ටිකලි ජීවිතේම ප්‍රායෝගික ජීවිතේම තේර නවක මධ්‍යම වික්ෂුවන්ට අවවාද අනුසාධනා කරන්න හිතෙන්නේ ඒ ප්‍රැක්ටිකලි ජීවිතේ දැන් ප්‍රැක්ටිකල් භාවනා කරනකොට මේ පරදිත්ත ඥාන ඥානින් බලන ඔය පංචවර කණු දේවල් දකින්නවද කියලා. මේ එදිනදා ජීවිතේ ගත කරද්දී වෙන දේවල් එක්ක තමයි එයාගේ ඒ ස්වභාවය වටහා ගන්න. තමන් හැම වෙලේම තමන්ගේ මාන්නක්කාරකම ඉදිරිපත් වෙවි තමන් මනින කාරණාවක් වෙනවනම් ඒ අයගේ ස්වභාවය පංච ප්‍රාසන්දය උදේවා දකින්නවා කියන එක නෙමෙයි. ඇත්තම වතත් එහෙම දකින කෙනෙකුට ලෝකේ ඉන්න බෑ. ලෝකේ සාධාරණ සාධාරණ ලෝකේ විනී එක මැනලා යමක් කටයුතු කරන්න බෑ. එයා එයාගේ ජීවිතේ හැම වෙලේම තියෙන්නේ තව කෙනෙක් කියන කාරණාවක් අන බලන්න කොච්චර සාධාරණ කල්‍යාණ මිත්‍යා කියන එකත් එක්ක ඉන්නේ කියන එක. තව කෙනෙක් කියන කාරණාවක් තමයි ජීවත් වෙන්නේ. ඒකට උදාහරණයක් වොත් සමහර සමහර ලෙඩු ඉන්නවා ගොඩාක් ඩොස්තර ડોක්ටර් හිම දන්නවා ඇති. වෛද්‍යවරයාගේ උපදෙස් නිසා ලොක්ඩා ජීවත් වෙනවා. ඒ කියන්නේ ලෙඩා මොනවා හරි තමන් කැමති විදිහේ මොනවා හරි දෙයක් කරන්න කියන අසාධ්‍ය ලෙඩ මොනවා හරි කාරණාවක් ගත්තොත් එහෙම තමන් කැමති දේ මොනවා හරි දෙයක් කරන්න ගියොත් එහෙම අන්න ඒක එයාට අපත්‍ය වෙන දෙයක්. එයාගේ මුළු ජීවත් වීමම වෛද්‍යවරයාගේ කියම් කීමත් එක්ක විතරයි. ඒතර එහෙම ජීවත් වෙන කෙනාට ජීවත් වෙන්න පුළුවන්. වෛද්‍යවරයා කියන කාරණාවෙන්. අන්න ඒ වගේ. එයාගේ ජීවිතේ වෙන කල්යාණ මිත්‍රයා කියන කාරණාවත් එක සම්පූර්ණයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ. පංචපාස්කන්ධයේ උදේවයි දකින්නවා කියන කාරණාව බාහිර දැනෙන දෙයක්. එයාට ලෝකේ ජීවත් වීමත් එක්ක ඉන්න බෑ. ඒ නිසා එයාට විමුක්තිකාමී කියන්නේ. එයාට පැත්තකට වෙන්නයි එයාගේ ජීවිතේ තියෙන්නේ. නැත්තම් අර කල්යාණ මිත්‍රයාගේ ඇසුරත් එක්ක සිදුවෙන ජීවත් වීම. තනතා භික්කවේ විහෙරට මහණෙනි පිළිසරණ සහිතව වාසය කරව මා අනාථා අනාථ වෙන්න එපා දුක්ඛම් භික්කවේ අනාථෝ අනාථකම දුක මෙන්න මේ කියන 10ක් වූ නාද කරන ධර්මය. ඔන්න දැන් මේ ටික හොඳට තේරුම් ගන්නට ඕනේ. අපි අනාථ නොවෙන්න තම පැවිද්දේ සිල්වත් වෙන්නට ඕනේ බෞද්ධ වෙන්නට ඕනේ දැන් මේවා ඔක්කොම බාහිරට පේන අර සිල්වත් භාවයක් බාහිරට පේනවා. එතකොට නැත්නම් මනින්න බෑනේ. ඒ කියන්නේ සීලමය නෙමෙයි සිල්වත්. එයා සිල්වත් කියන කාරණා බාහිරට පේනවා. ශික්ෂාපද කඩනවද, රකින්නවද, සිල්වත්ද, සීලමය කියලා බාහිරට පේනවා. ඒකෙන් තමයි අනුශාසනා කරන්නේ. ඊළඟට සිල්වත් භාවය, භවසුත භාවය, ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පවක් වගේ මුද්දට බාහිරට ප්‍රකට වෙන එක. ඒ සියල්ල. සුවච අන්න එකයි සෝවචස කරණීය ධර්මයෙන් යුක්තයි කියන්නේ. ඊළඟට කුදුමාත් කටයුතු වලදී සත්‍රුපාය වීමසෝ ඒකට හොඳටම ප්‍රකට වෙන එකයි. ඊළඟට අභිධම්මයේ අභිනේ උලාර මහමුද්දි. අර මූණෙල්ල ගන්නෙ නෑ. ගැඹුරු ධර්මයක් කියන්නේ මූණෙල්ලෙන්නේ නෑ. ඒක පුදුම හතරක් තියෙනවා. අභිධම්මයේ අභිවිනේ උලාර පාමුද්දි. පටන් ගන්න වීර්ය හැම එකම වේදනයක ප්‍රහාණය කරන්න දක්ෂයි. මොන දෙයක් ආවත් අකුසල ධර්මය. ඊළඟට නිතර නිතර චීවර පින්දමා ගන්න ලැබෙන සිවුරු ගිනන්පස සේනාසන වලින් සතුටු වෙනවා. අලුත් දේවල් හොයන්නේ නැහැ. අන්න ඒකම එයාට ඒකත් බාහිරට පෙනෙන එකක්. ඊළඟට සතියෙන් යුක්ත භාවයේ බාහිර ඇසුරු කරද්දී හොඳට තේරෙනවානේ කිව්වේ එකක් කරන්නේ එකක්. මුලින් කිව්වේ එකක් පස්සේ කියන එක තව එකක්. ඊළඟට කියපු දේවල් නිරෝධයක් මතක නැහැ. ඊළඟට කරපු දේවල් මතක නැහැ. සිහියක් නැහැ. අමතක වෙනවා. ඔන්න ඔය කාරණා ඉන්නේ නැහැ. එතකොට අන්න පර ඒකත් බාහිරට පේන එකක්. පංච පාස්කන්ධයේ උදේවය දැකීම ඒකත් බාහිරට පේන කාරණාවක්. ඉතින් මේ කරුණු 10න් යුක්ත වුණා නම් ඔහුම් අනාථනේ නැත්නම් ඒ අය අනාථයි. කොච්චර වෙල ජීවිතය ගත කරා මහානුන්ට කියන්නේ බුදුරණවහන්සේ අනාථ වෙන්න එපා කියලා. අන්න නේද? එහෙම වාසය කරොත් එයාලා අනාථ වෙනවා. අහන්න දෙයක් තියෙනවද මහත්? මෙතන දුරු විදිහටම තනි කරන මගේ සීලය දැන් අර බාහිරට පෙනෙන ස්වභාවය නිසා තමයි අර වික්ෂුන්ද අවවාද කරන්න හිතෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ අර ඒක ඉස්මතු වීම තුලින් තමයි බාහිර ඒ වික්ෂුන්ද පෙර මධ්‍යම නව වික්ෂුන්ද කරන්න හිතෙන්න ඕන මිසක් ඒක හිතව ගන්න හිතව ගන්න බෑ. තමන්ගේ ජීවිතයේ අනිවාර්ය මේ කර්ම ප්‍රකට වෙනවා නම් ඒක වෙනවා ඒක වෙනවා සරලවතර මේ සංකීර්ණ ශික්ෂා පද අපි අගේම සංකීර්ණ ශික්ෂා පද විදිහට ඒකට මේ දාතක ආනියද ඒකට මෙහෙම අපි මේ වගේ මේ පාඩම් ඒ වගේ අපි ශික්ෂා පද විදිහට දැන් අපි මේ කාලේ මේ රකිනවනේ විදිහට අර එතකොට මේ අපි මේ ශික්ෂා පද ගත්තන් පස්සේ ප්‍රධානසික කාලින් කිව්වා වගේ මේ මේකේ හරියට ශික්ෂා පදේ අපි සමාදන් වෙන්නේ කොහොමද? ඒක කියන්නේ කොහෙල බලන්න ඕන නිසා නිදානේ අනිවාර්යයෙන් ඒකට කොහොම බුදුන් වහන්සේ දහස් දීලා තියෙනවනේ. පදේ සමහර දේවල් පිළිබඳව හොයලා බලන්න ඕනේ. නිදානයත් එක්ක ඒ කටයුත්තත් එක්ක බලන්නම වෙනවා. ශික්ෂා පද රකිනවා. හැබැයි ශික්ෂාපද රකින්නේ කරගෙන යන වැඩ පිළිවෙලට උපකාර වෙනවා. මිසක් තර සීලන්නේ වෙලා නැහැ. ඊළඟට ශික්ෂා පදේ රැකීමට අනිවාර්යයෙන්ම දැන් නිදානේ අදාළ පැත්තනම ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ පනෝපු කෘත්‍ය වෙන්නේ නැතුව අපි පැනෙව්වාය කියලා හිතාගෙන මොන හරි කරොත් ඒක නොපනෝපු දෙයක් පැනෙව්වාය කියන බුදුරජාණන් වහන්සේගේ චෝදනාවට යනවා. ඒක ඒකාගොත්තර නිකායේ මේ පොතේම මෙහෙට තියෙන්නේ. පරණ පරවපු දෙයක් පැනෙව්වාය කියලා ගත්තා. ඒ කියන්නේ පණෝවාය කියලා හරි පණෝපු විදිහට ඒක. එහෙම ඇතුව මොනවා හරි දෙයක් අපි කරන්න ගියොත් එහෙම අන්න අපි මේ කියන්නේ ශික්ෂා පදේ ඉගෙන ගන්නවා කියන එක නිකන් මේ ටොපි කනවා මිසක් නෙමෙයි. අර වචන ටික ඉගෙන ගත්තා කියන එක නෙමෙයි. ශික්ෂා පදේ හැඩය, පණෝපු විදිහ, ඒකේ වෙන අර්ථය, ඒ සියල්ලක් මේකයි ශික්ෂා පදේ රැකෙන්නේ. රකින්නවා කියන කාරණා සිද්ධ වෙන්නේ. නැත්තන් අර පදය නිකන් පදෙල්ලා නොහි කොහේ ඉන්නවා ඒක උපකාරයක් වෙන්නේ නැහැ සමාධියට ඊළඟට මේ ඒ කාරණාව තුළින් බුදුරණන් වහන්සේ පනෝපදයක් ඇටියෙත් නෙමෙයි සමහරලාවට කරන කාර නොපනෝපදයක් ඇටියෙ පැණිවා කියලා. ඒකෙන් බුදුරණන් වහන්සේ අබුත් චෝදනාවකුත් කරනවා. අනිත් පැත්තත් එහෙමයි පනෝපදයක් නොපනවුවා කියනවත් ඒත් එහෙමයි. ඒ පනෝපු පැනෙවුවා කියන විදිය පනෝපු ක්‍රමයක් තියෙනවානේ. පනෝපු ක්‍රම. ඒක වෙනම විනය පිටකේ පෙන්නනවා. යම් කිසි කාරණාවක් තියෙනවා නම් බුදුරණවහන්සේ පණවපු ක්‍රමයට අනුලෝම වෙනවා නම් ඒක පිළිගන්න කියනවා. ඒ පණවපු ක්‍රමයට අනුලෝම වෙන්නේ නැහැ ඒක පරිශීලනය කරන්න කියනවා. පණවපු ක්‍රමයට අනුලෝම වෙන්නට ඕන. ඒකේ තමයි මේ ශික්ෂා පදයක් තියෙනවා. මේ වගේ ඉන්නවා ඒකට අපි දැන් අපි සමාජ විශ්වාසපදේ මොකක්ද කියන එක අපි හොයලා තියෙන හිතලා ඉන්නේ මේක උඩට අපිට බලනවා තියෙන්නේ ඊට පස්සේ හිතලා ඉන්න අපිට තේරුම් ගන්න වෙන තේර විශ්වාසාම ධර්ම අන්න ඒ ඒක තමයි විනය ගැන ඉගෙන ගන්න ඕන කියන්නේ ශික්ෂාපද ඉගෙන ගන්න එක නෙමෙයි විනය ගැන ඉගෙන ගන්න ඕන කියන්නේ ඔන්න ඔය කාරණා. එයාට විනය ගැන ඉගෙන ගන්න දෙයක් තියෙනවා. නැත්තම් මේ දැන් අද කාලේ අද ඉගෙන ගන්න ඕනේ ඔක්කොම පොතේ තියෙනවා. අර පදේ පදේ පදේ ඔක්කොම නේ. අර ශික්ෂාවදේ පැනෙන්නේ කොහොමද? මොකද්ද මේ පණෝපු විදිය? ඇයි මේකට පැනෙන්නේ? එතකොට මේ කාරණා මේ මේ කාය අරසාන්ත වෙනවද? මේ පැනවීමේ කෘත්‍යය දෙනවද? මෙන්න මේ විදියට ශික්ෂාපද ගැන ඉගෙන ගන්න තියෙනවා. මේ පණවන්නේ තමයි මේ විනය පිළිීමේ කොට ගන්නේ ඒකේක විනය කඩවීම නිසා ඒ විනය පැනෙනවා. පැනවන්නකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙකුගේ කියන්නේ පැහැදිලි අයගේ යෝදා පැහැදිලිව පිළිසෙවි වෙන්නේ නැත්නම් ඒ වගේම අපහැදිලි අයගේ අපහැදිලිම වඩාත් අපහැදිලි පිළිසෙවි කරනවා ඒ ඒ කරන්න එපා කියලා කියනවා. ඔය කියන්නේ ඒක පොදු එකද? පොදු එක නෙවෙයි අපි වෙන වෙනම ශික්ෂාපද ගන්න වෙච්ච විදි බලන්න. ඒක තමයි සමස්ත පොදු දෙය. පොදු විදිය. එතකොට අපි වෙන වෙනම ශික්ෂාපද ගන්න එක බලන්න ඕනේ. දැන් ඒක සම තමයි ඉතල මේ කරන්න පුළුවන් අත්දැකනවා නම් දැන් අපි කියනවා දැන් අපි ගමිනෝතර මේ මේක කෙනෙකුට මේ අභයගෙන් පිළිසෙ වෙනවා නම් කියන්නේ පැහැදනාගේ අභයගෙන් පිළිසෙ වෙනවා නම් අභයදිත්‍යයේ වඩා පැහැදිලි පිළිසෙ වෙනවා නම් අපි ඒක ඉතල අත්දැක ගන්න ඕනේ ඔව් එතකොට ඒ ඒ කරුණු තියෙනවා දැන් ඒ වගේ සමහර ඒවා තියෙනවා සමහර කාරණා තියෙනවා බුදුරන් වහන්සේ නිදහස් දුන්නේ ඒකයි. සමහර කාරණා තියෙනවා පැනෙව ඒකට. දැන් අපි ගත්තොත් එහෙම එහෙනම් මේ කන්නිකාරකේ වරදපු මේ එකකට අප හැදුවේ නිසානේ එකත් උනේ. රහතන් වහන්සේගේ ශික්ෂාපදේ පැනෙන්නේ. ඒකද රහතන් වහන්සේ අනාතේ. එහෙම වෙන්නේ නැහැ. රහතන් වහන්සේනේ වැඩි රහතන් වහන්සේට පැනෙව්වේ යම් කිසි කාරණා. ඒකට ඒ එක දෙයක් දෙකක් අරන් හරියන්නේ නැහැ. ඒක පණුපු විදියෙන් බලන්න ඕනේ. නැත්නම් අර කාරණාව ගත්තොත් ඉතින් ඒ රහතන් වහන්සේ එතකොට දැන් බුදුරණන් වහන්සේ ශික්ෂාපදේ පනවන්න කලින් ඒ රහතන් වහන්සේ කළා තියෙනවා නොපැහැදිච්ච අයගේ පැහැදීම නැති නැති කරන්න. පැහැදිච්ච අය පැහැදිච්ච ඇති කරන්න නොපැහැදිච්ච අය පැහැදෙන විදිහට වැඩ පිළිවෙලක් කරන්න. ඒ රහතන් වහන්සේ. එතකොට ඒ රහතන් වහන්සේ අනාථයි කියනවා. එතකොට එහෙම එහෙම ඒකාන්ත කරලා එකක් ගන්න බෑ. තමයි ධර්මයේ කියන එක සක්කාය නිරෝධය ධර්ම සක්කාය නිරෝධය වෙලා අපි හිතනකොට දැන් නිදානේ පරිහරණය කියන එකත් එක්ක බලන්නේ නැතුව අපි සක්කාය වර්ධනයට සුදකින්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම දැන් අපි බැලුවොත් එහෙම අරකට අනුලෝම වෙන්නේ නැහැ. ඒ කියන්නේ සීලය කියන එක පදයක් හැටියට ගත්තා. ඒ පදයේ කියන එකත් අපි සුදු කරලා ගත්තා කියන්නේ පොඩි දෙයක් හැටියට ගත්තොත් දැන් ඕකෙම තිබ්බනේ අනුමාත්වාදී වේදකින්න කියන කාරණේකුත් තිබුණා. එතකොට මේ සීලය කියනක සක්කාය නිරෝධයට උපකාර නොවන විදිහට තියෙන විදිහකුත් නැහැ. එහෙම ගත්තොත් තියෙන්නේ නැහැ. සක්කායට වැඩෙන එකක් සීලය තියෙනවනම් කොහොමද ඒක ප්‍රතිපදාවක් වෙන්නේ? කොහොමද සක්කාය නිරෝධය පැත්තට උපකාරයක් වෙන්නේ? සක්කාය කියන්නේ සක්කාය වර්ධනවා කියන්නේ මාන්නේ වර්ධනවා. කෙලෙස් වර්ධනවා. ඒකෝට එතන ශික්ෂාව බුදුරණවහන්සේ වෙනපු ක්‍රමයේනේ එහෙනේ කොහොමද? එතන සක්කාය බුද්ධ වෙන පැත්ත ප්‍රකට වෙන විදිහ කොයි පැත්තෙන් හරි වෙන්නට ඕන. මේ සංස්කෘතික මගේ සීලය වෙන්න බෑනේ. මගේ සීලය වෙන්න බෑ. ඒක තිබුණේ සම්බන්ධ ඇත්තටම මේ ඒකට දැන් කෙනා හැටියට කතා කරාට අනුගතයක් තමයි කියන්නේ. චේතන මේ ක්‍රමයට අනුගත වීමක් නේද වෙන්නේ. ඔව් අන්න හරි ක්‍රමයට අනුගත වෙනවා. පදේට නෙමෙයි ක්‍රමයට. විනය විනය විනය ගන්න විනය කිව්වම දැන් වෙනස් විනය විනය ශික්ෂාපද එක්ක නිසා නම් එතකොට අභි අභිවිනය තුළ ඉක්මී. එතකොට මේ ශික්ෂාපද වෙනම මේ ඉන්නවයටම එතකොට අනිත්‍යයෙන් අභි ධර්මයක් ඉස්මතු වෙන නම් ඉතින් මේ ඒ අභිවිනය කියන එක අපි ඉස්සර කතා කරවන්න තමයි මේ ගැඹුරු දැන දෙන නිසා. එතන බුද්ධස්ස කිව කාරණාව එක්ක ලොකු කාරණාවක් ගන්න තියෙනවා. දැන් අපි ධර්මය ඉගෙන ගන්නවානේ. ධර්මය ඉගෙන ගනිද්දී ඒ ධර්මයේ තුලම තමයි තියෙන්නේ පෙන්නපු කාරණාව එක්කම තමයි තියෙන්නේ සක්කා නිරෝධී භාවය. කියන්නේ තමන් කොහොමද කොට නොවන කාරණා. අභිධර්මයේ කියන්නේ. ඒ කියන්නේ සක්කා නිරෝධය කියන කාරණාව තියෙන්නේ ඒත් එක්කමයි. වෙන දෙයක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් අර ටිකේම තමයි ධර්මයේ කියලා ඉගෙන ගන්න ටිකේම තමයි හික්මීමේ කෘත්‍ය වෙනකොට Tamanට කොට වෙන කෝණ නැතුව හික්මෙනවා. විනය කියන අපේ ශික්ෂා පද ටිකක් තියෙනවා පද පනවපු විදිහක් තියෙනවා. ඒක තුලම තමයි අනුවිරිය තියෙන්නේ. ඒක ඒ හික්මෙන විදිහත් එක්කම ඒ ක්‍රමය අන්න සක්කා නිරෝධයක් එක්කම ඉස්මතු වෙනවා. එතකොට සක්කා නිරෝධය කියන කියන්නේ දැන් අපි කියන වචනයෙන් පෙන්වන්නව තමන්ගේ විශේෂපතයට ගෝචර කාරණාවක් නොවේ කියන එකනේ. එතකොට ඉගෙනගත්තු ධර්මයේ තුලක් කියවෙනවනේ ඒ කාරණාව. මොකද ඒ ධර්ම පරියායත් එක්ක. එතකොට ඒ ධර්මයට අනුව චින්තනය මෙහෙවද්දී අර ශික්ෂාපද රකිනකොට ශික්ෂාපද හැටියට ඉගෙන ගත්තත් අර විදිහට යොමු වෙලා රකිනකොට ඒ හික්මීම අභිවිනයක් වෙනවා. ශික්ෂාපදේ රැකීම කියන්නේ හික්මීම තමයි. හික්මීම තමයි. බුදුරණවහන්සේ ඒ සීලපද පැනේ වෙනත් සමහර වෙලාවට සීලවත් තුරු නැති වෙනවා. ඔව් ශික්ෂාපද පැහැවත් නැන්නේ. මිනිහා කියලා මොකක්ද ධර්මයක් බුදුරණවහන්සේ පෙන්වන්නේ විනය ගැන වාද තිබ්බා කියලා මේ ශාසනයේ කිසි දෙවිනිසුන්ට ලොකු හානියක් වෙන්නේ නැහැ කියන්නේ. ධර්මය ගැන වාදයක් තිබ්බොත් තමයි මේ ශාසනයේ දෙවිනිසුන්ට ලොකු හානියක් වෙන්නේ. ධර්මය නැති නැති නිසායි විනයක් ඕනේ. ධර්මයක් තියෙනවා නම් විනයක් සිද්ධ වෙනවා. ධර්ම නැතිතර විනයක් ඕන. ඉතින් ඒ නිසා ප්‍රඥාව දුර්වල වෙද්දී මොකද වුනේ? මිනිස්සු පිළිහෙද්දී ධර්මයක් කියන කාරණා සද්ධර්ම ප්‍රතිරූප වෙනවා. සද්ධර්ම ප්‍රතිරූපක වෙච්ච නිසා මොකද වෙන්නේ? එයාලට නැගින්න වෙලියක් දෙන්න වෙනවා. අන්න එච්චරයි. ධර්මයේ හරියට ඉස්මතු වුණාට පස්සේ එයාලා විනයයි. එයාලා එයාලා ධර්ම වල හික්මෙනවා. ආයතන ශික්ෂාපද පනවන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. සද්ධර්ම ප්‍රතිරූපක ආවර්මස්තම අර සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයක තියෙනවනේ ශික්ෂාපද පනවලා තියෙද්දී ස්වාමීනි ඇයි මඟපල ලබන අය රහත් වෙන අඩු ශික්ෂාපද පනවලා තියෙද්දී රහත් වෙන අය අඩු වෙන්නේ ප්‍රඥාව හීන නිසා ප්‍රඥාව හීන අය නිසා එයාලා සද්ධර්ම ප්‍රතිරූපක තියෙනවා අන්න ඒ නිසා මොකද වෙන්නේ අර ශික්ෂාපද පනවන්න එනවා අයිද එයාලට ධර්ම විකීමක් නේ අන්න ශික්ෂාපද පැනවීමත් වෙන්නේ ඒකත් එක්ක සද්ධාන ප්‍රතිරූපක ශික්ෂා සංයම දෙකම එකට යන්නේ. එහෙනම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් පවතින එක ඇත්ත. හැබැයි බොහෝ කාලයක් පැවතෙන්නේ ඒක අර එක්කෙනෙකුට දෙන්නකොට උපකාරයක් වෙනවා. ඊට පස්සේ අර ධර්ම ප්‍රඥාවන්තයෝ සාසනය කියන්නේ ධර්ම විනීම ධර්මයේ ඉන්න. නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉල්ලනවානේ පණවන්නේ නෑ නෑ එහෙම පණවන්නේ නෑ. පණවන්නේ භික්ෂුව පිළිගුණා කියනවා. පිරිහිම පිරිහෙන පිරිහෙක තමයි ධර්මයක් කියන්නේ. සද්ධර්ම ප්‍රතිරූපකේ. ධර්ම ප්‍රතිරූපකේදී අන්න විනයක් පනවන්න ඕනේ. නැත්තම් විනය පැනවීමක් කියන කාරණාව ප්‍රඥාවන්ත ඉදිරි දෙන්නේ. ඒකෝට ලෝකේ විනාශ වෙන යනකොට අර හීන අය ඉන්න නිසා ඒකවල ශික්ෂාපද පැනවීම ප්‍රායෝගික වෙනවා. සෝනාතරේ ඒ වගේ ගැඹුරු ධර්මයක් කාණ්ඩම් මේ මොහොත සුපිරි විතරනේ විදියට දැන් වැඩි කොටසක් මේ විකුද්ධේ ධර්මයක් ඥානවල පිළිතුරු එතකොට ඉතින් අර සීලේ ඒ පැත්තේ කොහොමද කියන්නේ? එනවා සද්ධර්ම ප්‍රතිරූපක අධිතන අර කාරණා අවස්ථාවක් තියෙනවා දැන්. එහෙම වුණා කියලා අනිත් අයට උපකාර වෙනවා. එයාලට නෙමෙයි. අනිත් අයට උපකාරයක්. අයි කොහෙන්ද රැගෙන එනවද? මම අර උදාහරණයක් කියන්නේ මේ. බැංකුවක සල්ලි ලකින මුරකාරයෙක් ඉන්නවා කියලා පළියට දානවා. බැංකුවක සල්ලි ලකින්න ඒ මනුස්සයාගේ සල්ලි නෙමෙයි ලකින්නේ. අනුන්ගේ සල්ලි ලකින්නේ. පඩියට දාලා මුරකාරයෙක් කියනවා. එතකොට එයා මුරකාරයා ඉන්න ඕනේ. නැත්තම් නෑ. හැබැයි එයා මුරකාරයෙක්. ඉතින් මේ මුරකාරයා පරිදි දී තියාගන්න හැබැයි මුරකාරයා කියන්නේ සල්. අන්න ඒ වගේ සද්ධර්ම ප්‍රතිරූපකත් එක්ක මේ කාරණා කරගෙන යන කට ඉන්න ඕනේ. නැත්නම් හැබැයි එයාලම නෙමෙයි සාධනේ. අන්න එක ඒ එයාලා ඒ දේ කරගෙන යනකොට මොකද වෙන්නේ? අනු අනුන් තව කෙනෙකුට උපකාර දෙන්න අර ටික රැගෙන යනවා කියනවා. එයාලා නිකන් අර මේ දැන් මුරකාරයා වගේ දුප්පත්. සාසනය නිරුද්ධයි. අසසන් මේ කාරණා දාය අර්ථාන්විතව බලද්දි තමයි කෙනෙක් නැදියක් වෙලා කරන එකකට වඩා මා මට ඉන්නේ ආ මාර්ගයට බැහැගත් කෙනෙක්ගේ ලක්ෂණ වගේ හිතෙනවා උදසන කරලා බෞද්ධ කියන කියලා විද්‍යා සුපටික දක්වා එතන කියන සමාන ඊට පස්සේ මච්චබදාන සම්දුදය ලක්ෂණ කියන්නේ වෙන තව සූත්‍රවල මේක වැඩි කවුරු කියන සමාජයේ අඩුවෙන් තියෙනවා ඒකට අපේ මට්ටමින් අපි මේක මේ ස්ටෙප්ස් ටිකක් නේද පුළුවන් මට්ටමින් බලෙන් කිරීමකුත් කරන්න වෙනවා බලෙන් කිරීමක් කරන්න වෙනවා දැන් අපි අනිවාර්යයෙන්ම මේක ඒකාන්තයෙන් ඇති කරගන්න මේකට අනුරූපී පෙරපිලා තියෙනවනේ දැන් අපි ගත්තොත් දැන් ඔයා කියන එක සාධාරණයි සම්මාදිට්ඨිය යුක්ත කෙනෙක් තමයි එයාගේ සැලෑම රැකවන්න යුක්තයි. අනිත් අය නෑනේ. එතකොට හැබැයි ඒකට යන පිරිසක් ඉන්නවා මාර්ගෙ. දැන් එයාලා මේ සක්කාදිට්ඨිය දුරු කරන මාර්ග යන පිරිස වෙන පැත්තකට ගියොත් වෙන පැත්තකට යන්නේ අර පැත්ත හැරලා නෙමෙයි යන්නේ. එයාලා සක්කාදිට්ඨිය දුරු කරයි නේද? එහෙනම් මේවා හුරු කිරීමක් මේ වගේ සේයා මාත්‍රයක් ප්‍රකට වෙ යන්නට වෙනවා. එතකොට තමයි මේ පැත්ත හැරලා යන්නේ. නැත්නම් අනිත් පැත්තට යන්නේ. ධර්මය විනය වෙනකොට ශික්ෂාපද වල අවශ්‍යතාවයක් නැහැ. ඒක යොමු වෙන්න තමයි ශික්ෂාව අවශ්‍ය වෙන්නේ. ධර්මයේ විසින් විනය ඒත් ඇත්තටම ඒ ශික්ෂාව අවශ්‍ය වෙන්නේ හීන හීන කෙනාට. ඒ කියන්නේ ලෝකයේ තුලදී ධර්මයේ විනය කියන කාරණාවක් යෙදෙනවා. දැන් ශික්ෂාපද පනවන්න නැතුවනේ අවුරුදු 25ක් මේ රහත් තුනේ කට්ටිය. මගපල් ලැබුණේ ගොඩක් අය. මොනවත් ශික්ෂා බලයේ ප්‍රාථමිකයේ දැන් මුල් කාලේ ප්‍රාථමිකයේ සජ්ජායනාවක් දිගට තිබ්බා මොකද්ද? සබ්බපාපස්සකරණ කුසල සුප්ප සම්පදා අහිත පොකනේ ප්‍රාථමිකයේ. ඉතින් සියලු බව නොපිළීම. දැන් අපි ශික්ෂා පදයේ රමහල්ලාවට ලකිනවා හැබැයි පව් ඇතුලෙන් සිද්ධ වෙනවා. දැන් අර ප්‍රාථමිකයේ ආර්ථිනේ සබ්බපාපස්සකරණ කුසල සුප්ප සම්පදා කියන මෙන්න මේක ප්‍රධාන කුලකයේ වෙලා ඒක ඇතුලේ අර ටික තියෙනවා. මේක නැතුව අර ටික කොච්චර තිබ්බත් සබභාව සකරණ කුසල සම්ප සම්පද අධිත්ත පරිවදපන ඒක නැත්තම් ප්‍රතිපදාවක් කියන්නේ නේ. අනිත්‍යයෙන් මේක සූපිනාත කරන සූත්‍රය කියන්නේ නේ. දැන් මට ස්වර්ණතිලින් හොයන්නේ නෙමෙයි මට හදගන්න. එතකොට කොහොමද අපිට මේ ලෝකයේ නිගමයි මේක හරි අරගෙන නැහැ ඒකට මම දැන් අනුමාතවල දෙවි පියවෙන්න මම ඒකට දැන් මට මගේ කරුණක් එක්ක නෙමෙයි ඔය කියන එකත් එක්ක මම කියනවා කෙනෙක් ඉඳලා කරේත්තත් එන නේද ඔය අර එහෙම වෙනකොට කොහොමද මේක එකක්වත් ඉන්නේ නැහැ කියන්නේ කොහොමද තමන්ගේ තමන්ට යන කනවත් වයිද විදකින් තියෙන්නේ සමහර සාධාරණ කියුවේ මේ මොනවාද ප්‍රශ්නයක් ආදී දැන් කෝපයේ තේනකොට මොකද ඒතර එන්නේ කියලා හිතර කල්‍යාණ මිත්‍රගෙන් අහන්න ඕනේ කියලා පිටත සමාජය අදහස් කරේ කියන්නේ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් අපිට සමාජය කියන හැදීම අපිට උත්තර දෙන එකයි ඔක්කොම උත්තරය කියන්නේ හැඩයෙන් උත්තරයක් දෙන්න පුළුවන්. දැන් එතකොට වචනේ නොකියුවට ඒ හැඩය නේද කියන්නේ. අන්න ඒක වෙන්නට ඕනේ. වචනේ නොකියුවට ඒ හැඩයෙන් ඉස්මතු දැන් සමහර වෙලාව අපිට උත්තර දෙන්න ගන්න බැරුණොත් අන්න අනිත් පැත්තට කිලින්ම අර මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරන් වහන්සේ කියවන ඔක හරි. එච්චරයි. මම ඕක බුදුරන් වහන්සේ කියලා අහන්නේ. එතකොට බුදුරන් වහන්සේ කියවන හරි. අන්න ඒ එතකොට කියන්න පුළුවන් දේ කියනවා. එතකොට ඒ හැඩේ ඉස්මතු වෙනවා. එතකොට ඒ කියන්නේ දැන් අපි ගතත් එහෙම දැන් වෛද්‍යවරයාගෙන් බෙහෙත්ජන්නකොට වෛද්‍යවරයා දැන් සාමාන්‍ය කාලයක් වෛද්‍යවරයෙකින් ලොකු අමාරුවක් තියෙන කෙනෙක් බෙහෙත් අරගෙන කටයුතු කරොත් එහෙම එයාට ලෙඩේ හඳුනගන්න බැරි වුණාට යම් කිසි කෙනෙක් එවැල් ලෙඩක් තියෙන කෙනෙක් ඉන්නවනම් එයාට කියන්න බෑද අර වෛද්‍යවරයාට ටික එකම ලෙඩේ නම් තියෙන්නේ එකම ලෙඩේ නම් තියෙන්නේ එකම විදිහට නම් වෛද්‍යවරයා උපදෙස් දුන්න ටිකක් තියෙනවා දැන් එතකොට මෙහෙම කරන්න. මෙහෙම කරන්න. එයා ડોක්ටර් ඉන්ජිනේරු. එයාට පුළුවන් අර ටික ඔක්කොම මේ කියලා දෙන්න. අන්න ඒ වගේ තමයි. හැමලෙඩේටම බෑ. ඒ ඒ ඒ විදිහට ඒකම තියෙනවා තමයි. යම් සංසෝද වතුර සාංශ කියන එක ලොකු උදාහරණයක් තියෙනවා. දැන් අපි ඔපරේෂන් කරපු ලෙඩ ඉන්නවානේ. සමහර ලෙඩ ඉන්නවා වෙන දෙයක් ගන්න හැරෙයි අදාළ නැවෙනත් අහනවා. ඒක කොයි වයි හරියට ගත්තල කමක් නැද්ද? කොයි වයි ඉදිරියට ගන්න ඕන මේක එහෙම. අදාළ නැති වුණත් එහෙම යොමු වෙලා අහනවා මොකද්ද කරන්න ඕනේ කියලා. හරි. එහෙම එහෙම අයින්. ඒක තමයි. ඒ ගතිය හැදෙන්නේ. ඒක ඒක තැනක් අර හැම එකක්ම අර යොමු වුණාම අර සීල සියක්ම යොමු වුණා කියන්නේ අනේ තමයි. යනවාන්සේ ඉස්සරලා ලස්සන ගරුටානි යහළු ගානේ කියන්නේ සුන්දර නැමීමක් කියන එකක් එකලා කයින් වචනෙන් හරි යහපත්ම දේවල් නේ එතකොට ඒ කල්‍යාණ මිත්‍රත්වයේ ඇතුළේදී සිද්ධ වෙන්නේ එතකොට ඒ චරිතය හරි සුවචයි කී කරේ මේ එතකොට අර එයාට කණ්ඩායම් ලැබෙලා ලස්සන කරන්න පුළුවන් ඊට පස්සේ ස්වකීයත්වයට එයාගේ ඇතුලේ තියෙන මමත්වයට ඉඩක් නැතුව ගිහිල්ලා එයා බලාපොරොත්තු වෙන මාර්ගය උදේවා දැකීම කියන තැනට එළඹ වෙන අර ඔක්කොම එකට මේ ඔක්කොම කන්නකට බැඳලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අර පුංචි තැන ඉඳලා අපේ හික්මීම හරියට වෙනවා නම් අපට ආයේ මේ වෙන වෙන දේවල් හිතන්න දෙයක් නැහැ. පුංචි තැන ඉඳලම හරියට ඒ කියන්නේ ඇත්තටම අර ටික නැති එක පස්සේ තියෙන්නේ. ඒ කියන්නේ කල්යාණ සත්‍යවාදී වසරණකම ඇවිදින්න කල්යාණ මිත්‍රයෙකුට නැමුණා නම් දැන් අපි ගමුකෝ මේ මේකම අතීතයේ අතීතයේ පොත් නැති කාලේ මේ රෙකෝඩ් නැති කාලේ ශික්ෂාපද පනමු කාලේ දැන් ওই කාලේ දැන් උන්න ගිහිල්ලා ඉක්මෙන් යනවා දැන් එතකොට දැන් එයා ශික්ෂාපදේ අරියම් බුදුරණවහන්සේ පනවලා තියෙනවා මෙහෙම් බුදුරණවහන්සේ පනවලා තියෙනවා කාගෙන් දෙකද කියන්නේ ඉගෙන ගන්න නෑනේ. ඉගෙන ගත්තම ඉගෙන ගත්තේ ගුරුවරයාගෙන් විතරයි. එහෙනම් ගුරුවරයා කියලා දෙනවා හරි ගුරුවරයෙක් හම්බුණා නම් ගුරුවරයා කියලා දෙනවා මෙහෙමයි ශික්ෂාපදේ තියෙන්නේ. මේ විතරයි හම්බෙන්න ඕනේ. දැන් අර පොතේ තියෙන මේ දැන් එයාට ස්වාධීනව අධ්‍යයනය කරන්න එකක් තියෙනවනේ. අද තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ස්වාධීනව අධ්‍යයනය කරන්න ගිහිල්ලා එක එක්කෙනා කියන කාරණාවට පටලවා ගන්නවා. ගුරුවරයා කියන කාරණාවට විතරක් යන්න අන්නර පොත නැත්තම් එතකොට මේ ශික්ෂාපද පනෝපකරණදී පව හික්මන කෙනාට අර ප්‍රතිපදාවත් එක්ක හික්මෙන්න අවශ්‍යතාවය ඔක්කොම තියෙනවා. ඒකයි මුල් වේ ඉඳලාම යන කාරණා හරියට යනකොට එතන සනිකර පොඩ පොඩ හරි බඩක ගන්න ප්‍රතිපදාව ගන්න. සනාතරියේ ශාක්‍ය සූත්‍රයේ අර මුලින්ම කීර්ති නාමයේ කීර්ති රාමී යොමු වෙලා ඊට පස්සේ අර අර සබ්‍රහ්මචාරී කෙනෙක් ගැන ඒ අධ්‍යයනය කරලා ශ්‍රද්ධාවෙන් ඉර වෙනවා කියන සමහර ඊට පස්සේ මේක ධර්මය අහලා ඊට පස්සේ අර අනුලෝම පන්තියට දාගන්න ඉතනනේ අර සද්ධාන්සාරී ගතිය අර්ථාන්විතේ කරනවා එතකොට අර ශ්‍රද්ධාවෙන් සද්ධාජාත උපසංකමී කියනකොට ඒක අමූලික ශ්‍රද්ධාව කියන්නත් බෑ අර ශ්‍රද්ධාන්සාරී මට්ටම කියන්නත් බෑ තමයි ඒක එතන ශ්‍රද්ධාව එතන අපි ස්ටෙප් එක මයින් වෙනවා අපි එතකොට මේක කාලත්‍රයකට දාලානේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඇත්තටම මෙහෙම හිතන්න පොඩි කාරණාවක් කියන්න. ඔයා ඉස්සරලාම ඔන්න ඔයා හිතලා සත්‍යවාදීව ඉස්සරලාම මං කියපු කාරණා මොන හරි පැහැදිලා ඔයා සත්‍යවාදීද මං හම්බ වෙනවා. ඔයාලට මං ඉස්සල්ලාම කියන්නේ මොකද්ද? ඔයා ඔයා මගේ මං ඕන දෙයක් කියන එක අපේක්ෂාවෙන් හිටියට මං වාට ඉස්සල්ලාම කියන්නේ මොකද්ද? එහෙම આવොත් කවුද? සත්‍යවාදී. ධර්මයක් කියන්නේ මොකක් කියයි? අර අතුරත් එක්ක ධර්මයත් එක්ක නේද අනුගතීම කියන්නේ. ඒතකොට ලෝක අර එකින් එක එකින් එක එකින් එක යනවා. එහෙම අර සද්ධානුසාරී වෙලා හරි මිල හරි මිල කියලා කතාව කතා කරන්න බැරි වෙනවා. අර සිදුවීමේම විග්‍රහයක් තියෙනවා. එතකොට ඒක වින්වින් වශයෙන් හුරු කරන්න පුළුවන් අර ශබ්ද සත්‍යානු සත්‍ය සත්‍යානුබෝධ සත්‍ය සත්‍ය සත්‍යයටපත් වීම කියලා ගන්නවා. අන්න ඒවා භාවිත බහුලීකృత කරනවා. එතකොට අන්න ඒ කාරණාව කරද්දී අර කියන ඔක්කොම කාරණාට යනවා. නැත්තම් ඕනම කෙනෙක් හිතලා බලන්න අහන කෙනා සත්‍යවාදීව තියෙද්දී යමු වෙලා ඕන දෙයක් අහන්න යමුනාට අර ඒකත් එක්ක හැබැයි කියන කෙනා එහෙම එහෙමම අහන කෙනෙකුට කියන්නේ අනිවාර්යයෙන්ම හික්මෙන්න ඕන ක්‍රමයක් එක්කනේ. එතකොට එහෙනම් ඒ වචනේ අහන්න යොමු වෙනවා කියන කාරණාවෙදිම ඒ අනුගත වෙනවා කියන කාරණාවෙදිම දෙපැත්තම සම්පූර්ණ වෙනවනේ හරියට. එතකොට එහෙනම් ප්‍රතිපදාව යමු. ඔව් ඒක තමයි කරන්නේ. සද්දාජාක උපසංකරක උපසංකරක ඔය ඔය ඉස්තරේදී සිදුවෙන්නේ. හ්ම්. ඊළඟට ඒ කර්ම වෙනම භාවිතා කරන එක තියෙනවා. ඉතින් හරියටම සිදුවෙච්ච විදිය නිකන් පෙන්නන එක නේද? අන්න ඒ පෙන්නන. ස්ටෙප් බයි ස්ටෙප් කරනවා කියන එක නේද? වෙනම උත්සාහය වෙනම භාවිතා කළා දිනවා. එතන විතරක් ගිහිල්ලා උත්සාහය. අන්න එතන එතනින් අන්න ඉන්න කෙනෙක් වෙනම භාවිතා කරන්න යන එක. එතකොට ඒ ඔක්කොම ටික අර කරුණු සියල්ලංගෙම බාහුලීකත්ව භාවය. නැත්නම් උගේ වෙන එක එක කරු තරම් ගන්න තිබ්බනේ ඔකට. ලොකු උත්සාහයෙන් තමයි ගන්න. මේ නැත්නම් වීර්යය කියන එක තමයි ගත්තේ. දැන් ඊට තියෙන වීර්යය කරන්නේ. එතකොට මේ වීර්යයේදී ඇත්තටම සංකාරණයෝද වීර්ය කියන කතාව අපිට ගොඩාක් අමතක වෙලා තියෙන්නේ. අපි පැත්තකට ලක්විති කාගෙන කරන එකකට විතරක් කොටු වෙලා තියෙනවා. ඒක සත් එහෙම කරත් කමන්නේ සක්කායෝද වෙන එකක් නම් ඒක. සක්කායෝද වෙන එකක් නොවේ නම් තමන් ලබා ගන්නම් කරන්නේ ඒක කිසි අර්ථයක් වෙන්නේ නැහැ. අර ක්‍රීර වික්ෂූන් පංචෝපස්කන්ධයේ උදේවය දකින්න වික්ෂුව හඳුනා ගන්නවා එතකොට ඒ වගේ දැන් අර වෙන්නේ නැහැ. එතකොට ඒ අයගේ ගතියක් ඒ වගේ ඇවිල්ලා නැත්තම් ඒක ඒක ඒක ඒ පළයන් දෙකේ හොරේනකොට ඒ ඒගොල්ලන්ට ඒක මේ කියන්නේ කියන්න කියන්නේ ඒ කියන්න තේරෙන්නේ නැහැ. අහන ධර්මයේ තේරුම් ගන්න විදිය කියන්නේ තේරුම් ගන්න විදිය කොහොමද කියන එක මේ කියන්නේ සමහරට කොහොම කියන්නේ තේරුම් ගන්න දන්නේ ඒ ඒ සමහරක් ආකාර ඒගොල්ලෝගේ මතුවෙන අවස්ථාව ගැන සම්පූර්ණ කියන්නේ නැහැ. කලින්ක දකින්නේ මේ වගේ දැන් කලින්ක මුලින්ම එතකොට ඒ ඒ අර ගතිය ඉස්මතු වෙන්නේ නැති ගතියක් තියෙනවා සම්පූර්ණ අපොතර ධර්ම ඇහුවොත් එතකොට මේ අර පැවිදි වෙන්නේ නැහැ ඒකවත් සාර්ථකව නරක අනුග්‍රහයක් වෙනවා දැන් කියන්නේ ඒකාකාරයක මේ කියන්නේ පැහැදිලිත් අපි එතනදී කාරණා සංස් එතකොට ඉතින් ටික ටික මොනවා හරි හොඳ දෙයක් තියෙනවා නම් දැන් ඕනකම තියෙනවා හරියට ඕනකම නිකන් තියලා හරියන්නේ පිරිසිදුව තියෙනවා ඊළඟට යම් කිසි විදිහේ හික්මන ගතියක් තියෙනවා නම් යම් කිසි ලිංගත භාවයක් තියෙනවා තමන්ගේ මාන්නෙන් නැත්තම් මොනවා හරි අර මුලින් කියපු දැන් අර බුදුරණවහන්සේ පෙන්වන්නේ උදුම්බරික සීනා සූත්‍රයේ ප්‍රඥාවත් අයින. කී කරුණ. සට කපට මායා නැත්තම්. ඊළඟට නිහතමානීන. අන්නේ කෙනෙකුට කියන්න පුළුවන් කියනවනේ. එතකොට ඒ කාරණා මොනවා හරි ටික ටික ප්‍රකට වෙනවනම් අපි එතනින් අල්ලගෙන හිටමවන්න ඕන නිසා එහෙම නැතුව මේකත් ගනි මේකත් ගනි මේකත් ගනින් ගිය කියලා දෙන්න බෑ අර දැන් අර බුදුරණවහන්සේ කියන්නේ දෙව්රජ්ජි මොකක්වත් දැක්කේ නෑ කියලා. මොකක්වත් දැක්කේ නැතිද කරන්නේ. එතකොට නම් මොනවා හරි කාරණාවක් හැබැයි ඒ කාරණාවට හික්මවන්නට දෙන්න ඕන නැති එක අරුණාව. නැතුව වෙන කාරණාවක් නෙමෙයි. ඒක ලේසියෙන් කෙනෙකුට බාහිරින් එක කියලා මෙව කරන්න බෑ. කියන්නේ ඒක ඒක අර ඕක කරන්න එපා. මේක කරන්න. ඒක එකපාරට කියන්න බෑ. සමහර කාරණා තියෙනවා කිව්වොත් විදිහක්. කිවිදු ක්‍රමයක්. එතකොට ඒ ඒ විදිහට තමයි ඒක කියන්න පුළුවන්. දැන් අපි මේ ලෝකයේ සාධාරණව ජීවත් වෙන්න ගහින් ගෙඩියනවා වගේ සමහර දේවල් අපි කියන්න හදනවා. එහෙම කිව්වට ඒක සමහරවිට මෝරාගෙන යන දේ විනාශ වෙනවා. එතකොට අපි යම් විදිහකට ඒකෙදි විදිහ බලලා තමයි ඒ කාරණාව කියන්නේ. සමහරවිට නොකිය ඉන්නවත් පුළුවන්. ඒක ඉතින් අර එයාගේ ස්වභාවයක තමයි ඒ කාරණාව එයා ඊළඟට ටික ටික උස්සපු වෙන්න ඕනේ. ටික ටික හැදෙන්න ඕනේ. මේ මේ සූත්‍රය හොඳට මතක තියාගන්න ඕන. මේකයි ආයුර්මචර්ය පඤ්ඤා සූත්‍රයයි. මොකද මේ දෙකේ මේ මේ කාරණා අපි හිත හිතා වරු කරන්න දක්ෂ වෙනවා අපේ ජීවිතේ කවදාවත් මේ අර නිකන් නිකන් එපා වෙච්ච කතියක් කියන්නේ. ඒ වගේම නිකන් අනාථයෙක් වෙන්නේ. එයාගේ ජීවිතේ මේ කරුණ ටික අපර පුරු ගන්න කොච්චර කාලයක් යනවද? කොච්චර කැපකිරීමක් කරනවද? ඕනේ අනුනම තමයි අර තියෙන්නේ නේද? නෝ. ඒ නරතිය කියන කාරණාව ඉන්න පිරිස ඉදිරියේ ඉන්නවනම් ඇත්තටම අර අර අර චවාච කර්ම කියන කාරණාවක් එතකොට අර තියෙන්නේ කොහොමද නේ? සාරස සාරස කිව්වා ඉස්සරින්ම අර දැන් පිස්ස පිස්සතරට ගිහිල්ලා ඉන්න ස්වාමීන් වහන්සේලා කියනවා මේ එකතු වෙලා මම පරිදි සමෝ කරනකොට මේ එතකොට අපි කියමු අපි කල්‍යාණ මිත්‍රයලා අවස්ථාවේ නේ. ඒකෝ කල්‍යාණ මිත්‍රයාගේ අදහස තියෙනනේ ඒ අදහස. එක්කනේ අපි කටයුතු වෙන්නේ. ඔව්. ඒක මගේ අදහස වෙන්නේ නැහැ. ගතියක් පේනවා. ඒක නේද මම කිව්වේ මේ. කලයන් මිත්‍රා කරන්නේ මොකද්ද? හිතන්නේ බල සූරු සූර සුපර කරගනි. අන්නේ විදිහට කටයුත්තක් තියෙනවා. නැත්තම් වෙන්නේ අර සුදින්න භික්ෂුව. සුදින්න නෙමෙයි. සුබද්ද. සුබද්ද අර කාශ්‍යප මහ රහතන් වහන්සේට අපිට දැන් කවුරුවත් පණවන්න දෙයක් නැහැ විනයක්. මෙහෙම කරන්න මෙහෙම කරන්න කියන දෙයක් නෑ දැන් ඔන්න අපට අපට ඕන දෙයක් කරන්න පුළුවන් අන්න ඒ වගේ තමයි. ආ දැන් අපට නිදහසේ වර්ධනය කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අපේදී. අන්න ඒ වගේ නේද? මහා ශ්‍රවණයන් මිදුණා කිය කිය. සත්‍යයේ කර්මදාය ජීවිත කාලේ පුරාවට පුරුදු කරන්න ඕනේ. ඇතර මෙච්චර දේවල් පුරුදු කරන් තියෙද්දි ජීවිතේ අපේ ජීවිතේ හිස් වෙන්නේ එන්න මේක එකක් එකක් ගත්තත් එන්න සීලය කියන කාරණාව ගත්තත් ඒකේ හොයන්න උමර කොච්චර දෙනව ශික්ෂාව පිළිබඳ භවසුත භාවය ඒක කොහොමද කියනවා ඊළඟට දැන් අරවාණ ප්‍රතිපදාවත් එක හැදෙන කොහොමද ඒ කියන්නේ කලෙන් විතරයට නැමීම කියන එක කීකරු භාවයේ සතුපාය විමර්ශන ඔව අනිවාර්යෙන් ජීවිත මේ මේ ඒවා ජීවිතේ තියෙනවා වෙනකොට ඊළඟට අභිධර්ම අභිවිනේ ඒවා ජීවිතේ දෙනවා. දැන් මුල් කර්ම දෙක පුදුම විදිහට මේ අපට අපි අපි මධ්‍යහත් වෙලා අධ්‍යයනය කරන්න තියෙන දේවල්. ඒක ඉවරයක් වෙන්නේ නැහැ කොයි විලේක. සාරද ලක්ෂණ සමානක් කියලා සත්‍යගාමී ආර්ගණ්‍යාව. හ්ම්. ඒක සුදුසුට තියෙනවා. සංගීතනිකායේ මං හිතන්නේ මහවග්ගි තියෙන්නේ. මට වග්ගේ නම් මතක නැහැ. මහවග්ග කියන සූත්‍රයේ තියෙන තැන හරියට මතකයි. බහුසුතයි කියන්නේ ඔන්නෝගේ සූත්‍රය ඉස්මතු වෙනවා. ඒ කියන්නේ තියෙන විදිය තියෙන කාරණා එක මම ඉගෙන ගන්නවා කියන්නේ. ඉගෙන ගන්නකොට අර හැබැයි සූත්‍රය තියෙන එක. දැන් මම මට මතක නැත්නම් මේ සූත්‍රයේ කරුණු මම ඒක විග්‍රහ කරන්න යන්නේ නැහැ. මම සූත්‍රය බලන්න ඕනේ. අපි මේ අපට අපට දේරෙන කරුණු දාලා විග්‍රහ කරන්න කියලා කියන්නේ නැහැ. ඒතර බහුසුත වෙනකොට අර සූත්‍රයේ පදවැන්ඩෙන පිළිවෙලත් එක්කම මේකේ තියෙන විදිහත් එක්කම ඉස්මතු වෙලා එනවා.